අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූප දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝගෝ භවෝගෝ දිඨෝගෝ අවිජ්ජාෝගෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ ප්‍රහාණ කළ යුතු ධර්ම වශයෙන් පෙන්වන මේ කාරණා හතරයි අපේ මේ වැඩමුළුවට මාතෘකාව සිටියාගත්තේ. ඊට පස්සේ අපි ඒ දවසින් දවස ඒ අදාළ පහත පහතව්‍ය ධර්ම අතර විස්තරකට විචරණ එනකොට අපි පළවෙනි කාම ඕගය ඊගාට තියෙන භව ඕගය විස්තර කරලා අපි ඊයේ බැලුවා ඒ දැනුම මතින් අපේ තියෙන භාවනා අත්දැකීම් මතින් මොකද්ද මේ දිත්තෝගේ කියලා කියන්නේ ඉතින් ඒ දිත්ති කියන වචනේ දිගේ තමයි දිත්තෝගේ අපි තේරුම් ගන්න උත්සාහ කළේ ඒකින් ඒ නිසා කාට හරි දෘෂ්ටිය වෙනකොට සම්මෝහය තියෙනවා. දෘෂ්ටි කියන්නේ හොඳ දැක්ම සම්මෝහය කියලා කියන්නේ පටලවිල්ල. කම්ම සම්මෝහය තියෙනවනම් කම්මසගත ඥාන සම්මා දිට්ඨිය වෙනකොට එයා ඉතින් කවදාකවත් තමන් කරන දෙයක් වග වෙන්නේ කායික වාචසික මානසික වශයෙන් එයා හිතන මේ අවස්ථාවේ වාසිය මට ලැබෙයි. ඒ නිසා කවුරු හරි මට සලකා බලාවි කියලා මේ තමන් කරන දේ මම යාපහුවෙන්නේ කියන කවදාකවත් හිතන්නේ නැහැ. ඒ නිසා ඒක නා රහසෙන් පව් කරලා ප්‍රසිද්ධියේ උත්තර බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකවල දිගින් දිගටම කදාකත් අවශ්‍ය කරන දේ ලැබෙන්නේ නැහැ. මොකද කම්ම සම්මෝහය යර තියෙන නිසා කවදාකවත් මේ හේතු මේකයි. ඒ හේතු නිසා මේ ඵලය ලැබෙනවා කියලා හිතන්නේ. එයා හිතන්නේ මේ වැසවලහක දෙයියෝ මට විරුද්ධව කටයුතු කරනවා. එහෙම නැත්නම් ඉත්තු ගුණේ මට විරුද්ධයි. නැත්නම් ගන්න ආහාර මට අපත්‍ය වෙනවා. අසල්ලැසු මෛත්‍රික ඊදිසියයි. නැත්නම් අපේ පවුලේ අයත් මෛත්‍රික තරහයි. නැත්නම් පවුලේ මට හරියට ආදරේ ආදි වශයෙන් ගොඩාක් දේවල් මේක හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි ඉතින් සාමාන්‍ය ස්වභාවය. නමුත් ඒ කියන්නේ අර කම්ම සම්මෝහයේ තියෙන කෙනා ඉතින් හැම වෙලාවෙම මේ කර්ම ශක්තිය මගේ වාදයට හිටී කියලා හිතනවා. හැබැයි ඒකත් එක්ක උරදලේකුත් යනවා. කම්ම සම්මෝහය නිසා කම්මේ පුදුසුලකට සලකනවා. සලකලා කොච්චර අකුසල් ඒ කම සම්මෝහිංසා කරනවාද කියලා දන්නේ. ඒ නිසා ප්‍රධානම අකුසලේ තමයි ඒක දන්නේ නැතිකම. ඒ නිසා අපි මේ බණ භාවනා කරන්න ආපුවම අපිට බයක් ඇති වෙනවා නේ. ඊවල දුරවල ඉඳන් අපි මේ මොනවද කරන්නේ කියලා. ඉතින් උඟ දෙනෙක් ඒ බය නරකට තියාගන්න. නමුත් ඊට උඟක් භයානකයි ඒක ගැන දන්නේ නැතුව තකතිරු තාලෙට පරණම වැඩ කරගෙන යන එක. නිසා කොයි වෙලාවක සංසාරේ අපි භාවනා කරගෙන යනකොට තේරෙනවා කල කල දේ පළපළ දේ. අය වෙන මොනම දෙයක් අත්‍යත් නැහැ. ඒකම තමයි බලපාන්නේ. ඒක නිසා දැන් නම් අපි මේ தත්ත්වේ ඉන්නවා. අපිට මේ හොඳ තැනකට යන්න ඕනේ නම් දැන්වත් මේ කය වචන දෙක පොඩ්ඩක් හික්මව ගන්න. ශීලාචාර කරගන්න, ශිෂ්ට සම්පන්න කරගන්න, සීතල කරගන්න, හැදියාවක් ඇති කරගන්න ඕනේ කියලා කම්ම සම්මෝහය නැති වෙච්ච දවසක හැදෙන්න පටන් ගන්නවා. ඒක තමයි කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට සදාචාරාත්මක වගවීමක් වෙනවා. මම මේකට වග වෙන්න ඕනේ මම මොනවා හිතුවත් මොනවා කතා කරත් මොනවා ක්‍රියා කරත් ඒ අනුව කටයුතු සිද්ධ වෙනවා. දන්නේ නැහැ කියලා දෙයක් නැහැ. කම්ම සම්මෝහේ තියෙනව නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ලෝකේ වැඩි හරියක් ආගම් වල කර්ම පිළිගන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි ඒ ආගම් වලට යන්න මොකද ඒකේ තියෙන්නේ ලෝකේ තියෙන සැප විඳින්න. පුළුවන් තරම් සැප විඳින්න ප්‍රශ්නයක් නැහැ. අද ලංකාවේ තියෙන සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයේම කම්ම සම්මෝහයේ තියෙන අධ්‍යාපන ක්‍රමය. කිසිම තැනක මේ දහම් පාසලේ ඇර කිසිම තැනක මේක උගන්වන්නේ නැහැ නිසා මුළු પરම්පරාවම ගිහිල්ලා තියෙන්නේ කම්ම සම්මෝහයේ. කර්මය ඕන්නේ අධ්‍යාපන ලැබුණොත් ඔක්කොම ලබන්න පුළුවන්. කර්මය ඕන්නේ හොඳ රසාවක් වම්මුණොත් පගා ගහලා හරි කහගැරවණු කම්පාවෙන් ලැබුවොත් එච්චරයි. සුදුසුකම් ඕනෙත් නැහැ. ඉතින් ඒ සමාජයක් යන්නේ ඒ නිසා කෙනෙකුට හිතා ගන්න අමාරුයි මේ මෙච්චර මේ ලෝකේ ඔක්කොම පිටපොට යනවා නම් මං විතරක් මොකටද මේ කම්ම සම්මෝගයක් කරේ තියාගෙන මං විතරක් මොකටද මේ සිල්පද රැකගෙන විලංගු ගහගෙන ඉර කරගෙන ඉන්නේ කියලා ඒ ඒ ලෝකයක් තියෙනවා. ඒ නිසා කෙනෙකුට ගහපා දෙලක් කියන්න අමාරුයි. කියන්න ඕන කමක් ඇතුවට නෙවෙයි කියන්න අමාරුයි. නමුත් කම්මසගත ඥාන සම්මාදිටිය අපේ කරන තේරුකන කවුරු මොන જાති කෙරුවත් අන්තිමට විඳවන්න වෙන්නේ මට ඒක නිසා මම වග වෙන්න ඕන කියලා ලෝකේ ඔක්කොම කම්ම සම්මෝහය හිටියත් මෙයා කම්මසගත ඥාන සම්මාදිටිය ගරු කරන අතර එහෙම ගරු කරන අය ආශ්‍රය කරන පටන් ගන්නවා ඊට පස්සේ කාට තේරෙන පටන් අර ගන්නවා ඒ කෙරුවට හරියන්නේ නැහැ වැඩි අර පරණ කර්ම දිගටම බලපානවා ඒක නිසා කම්ම සම්මෝහය දුරන් කරලා කම්මසගත ඥාන සම්මාදිටියෙන් කටයුතු කරත් අසාධාරණ දෙයක් වෙන්න පුළුවන්. එහෙම කටයුතු කරනකොට යාට හිතුනොත් මේ කම්ම සම්මෝහය නිසා මට අඩු ගන්න මැරෙනකොට සතුටින් මැරෙන්න පුළුවන් අඩු ගන්න ශීලයක් ඉතුරු වෙනවා. ඉන්දිය සංවරයක් ඉතුරු වෙනවා. හිත තිබුණට වඩා හොඳ බයලජ්ජාවක් ඉතුරු වෙනවා කියලා ඒ සතුට තියෙනවා. නමුත් ඉන්න පරිසරේ කොයි වෙලාවෙ මගේ සීල කැඩෙයි කියලා කියන්න බෑ. මොකද මුළු පරිසරෙම හැදිලා තියෙන්නේ ශිල්පද කඩන්නන්ගේ සමිති සමාගම් වලින්. ඉතින් ඒ නිසා යාට තේරෙනවා මම දැන් සීලය රැක්කත් නමුත් මේක තව ටිකක් තහවුරු කරන්න නම් කාය වචන දෙක විතරක් ඉක්මවලා බෑ හිත හික්මවන්න ඕනේ කියලා එතන තමයි භාවනාව අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය වෙනුවට සමත සම්මාදිට්ඨිය කියලා ඊට සම්මාදිට්ඨිය පේන්න පටන් ගන්නවා. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය පිළි අරගෙන සදාචාර වෙtti හැදිච්ච අතර අය අතර සමහරව බොහොම ජයත ඒ කටයුත්ත කරනවා මොකද ඒගොල්ලෝ වරින් වර භාවනා කරනවා භාවනා කරලා හිත හදනවා හිත හදපු නිසා කාය වචන දෙක අරගත්ත වගවීම පොරොන්දු රකින්න ලේසි ඒ නිසා ඒතන ගියාට පස්සේ දැන් කම්මසගත ඥාන සම්මාදිට්ඨියේ තිබුණ ආනිසංසෝලින් සමත සම්මාදිට්ඨිය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඒකට වෙනමම ක්‍රියාවලියක් කරන්න නැත්නම් සීල් රැක්කට සීල ක්‍රියාවලිය සමාධි ආනිසංස ලැබෙන්නේ කොච්චර සිල්ලක්වත් ඒ සීලයට අදාළ ආනිසංස විතරයි ලැබෙන්නේ ඒ නිසා ඒ එහාට යන්නේ නිසා ආරියටම සම්මාදිට්ඨියේ ගතියක් තමයි දන් දුන්නට සීලානිසංස ලැබෙන්නේ දන් සිල් දෙකම කෙරුවත් සමාධි ආනිසංස ලැබෙන්නේ ඒ නිසා සමාධි ආනිසංස සඳහා කොන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අහගන්න වෙනවා කොහොමද මේ නීවරණ ටික නැති කරගන්නේ කොහොමද මේ රූප කර්මස්ථානයක් හෝ මොකක් හරි කර්මස්ථානයක් ඉදිරිපත් කරන කරන්න කියලා. ඒකෝර අර මෙතෙක් කල් අපි දැනගත්ත දේවල් මොනම වටිනාකමක්වත් නැහැ. අලුත්ම දෙයක් ආධුනිකෙක් වාගේ ගිහිලා ඒ සම් මේ සමත සම්මාදිට්ඨිය තේරුම් ගන්න වෙනවා. ඒකට අර හික්මීම නෙවෙයි දැන් කරන්න තියෙන්නේ. අර හික්මීම මතින්, කාය වචන දෙක හික්මීම මතින් හිත හික්මවන ඊකරු කරගන්න, ආම්බාම් කරගන්න වැඩක් සිද්ධ කරන්න වෙච්චාම කවදා හෝ ඒකේ සාර්ථක වෙච්ච කෙනා යම් ප්‍රමාණයකට අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් වෙච්ච එකනට තේරෙනවා සමාධිය සමාධි භාවනා කෙරුවට සමත සම්මාදීතියට ගිය පළියට ඔක්කොටම හරියන්නේ නැහැ. සමූහයක් කියලා වාඩි වුණාට එක්කෙනෙකුට දෙනකොට හරියනවා. කොහොම හරි හරියන මිනිසුත් ඉන්නවා. වර්ධන මිනිසුත් ඉන්නවා. උත්සාහ කරන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොම කර කර උත්සාහ කර ඉන්නකොට මේ යම් හේයකින් මේ භාවනා ශීලයේ ඉඳගෙන සමාධිය වඩන කෙනාට සමාධිය හරි ගියොත් එයාට ලැබෙන ආනිසංස වලින් ඒවට කියන්නේ ලැබෙන ආනිසංස කියන්නේ නිර්ආමිෂ සුඛය කියලා කියනවා. අරකට කියන්නේ ආමිෂ සුඛේ කාමයට හම්බෙන දෙයට කියන ආමිෂ සුඛය. මේක නිර්ආමිෂ සුඛයක්. එදාට තේරෙන පටන් ගන්නවා මිනිස්සෙක් වෙන්න නම් මේ නිර්ආමිෂ සුඛේ තේරුම් ගන්න ඕනේ නැත්නම් අමනයි. තිරිසං. කොච්චර ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බුණත් ඒ ගත කරන ජීවිතයේ අන්ධකාර ජීවිතයක්. නමුත් ලෝකේ ඉන්න හුඟා දක්ෂ ලාභ සත්කාර සම්මාන පිටිච්ච ලක්ෂයකට එක්කෙනෙකුට සමත සමාධිය නැහැ. ওই ලෝකේ පාලනය කරන නායකයන් අරගෙන ව්‍යවස්ථා හදාන කටයුතු කරන කිසිම කෙනෙකුට නැහැ. නමුත් මේ කෙනාට තේරෙනවා මේ මිනිස්සු ඔය කොච්චර ලාභ සත්කාර සම්මාන සිලෝක අරගෙන හිටියත් නිතරම අසහනෙන් ගත කරන්නේ. නිතරම අතතියෙන් ගත කරන්නේ. ඒක නැති කරන්නේ එක්ක බොණ්ඩෝනේ. එහෙම නැත්නම් ස්ත්‍රී දූර්ත වෙන්න ඕන. එහෙම නැත්නම් සූදු කෙලින්න ඕන. මොනවා හරි එකක් කරන්න ඕනේ මේ අර හිතේ තියෙන 10 නතර කරන්න. මේ කියන එක නාට එහෙම 10ක් එන්නේත් නැහැ. අර තරම් නායකයන් තත්ත් තාන්නමාන්නත් නැහැ. දැනුමත් නැහැ. නමුත් ආතතිය නැහැ. හිතේ අසහනෙ නැහැ. සාමාන්‍ය පොළොවේ ජීවත් වෙන මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් මේ කෙනාට මේ සමත භාවනාවක් කරලා ඩිංගිත කරේක හරිය කෙනාට අර කාමයේදී ලාභ සත්කාර සම්මාන හිලෝක ලැබෙනකොට ඒ කෙනාට මාන්නේ වැඩෙනවා වගේ මේ සමත සමාධිය හරිය කෙනාටත් සක්කාය දිට්ඨිය වැඩෙන්න ඉඩ තියෙනවා මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා ඒ ඒ ලැබිච්ච සමාධියට චිත්ත භාවනාවෙන් ලැබෙන සමත භාවනාවෙන් ලැබෙන සමාධියට ආශකරන ගතියක් තියෙනවා ඉතින් එකෙන්දී ආයක දැනගෙන ගියේ නැත්නම් මේ වැඩෙන සමාධිය හොඳයි ආයාසයෙන් තමයි වඩාගන්නේ. නමුත් මේ වඩන දෙයට මේ නිර්ආමිෂව වඩන දෙයට ආශාවක් ඇති වෙනවා. ඊ ආශාවත් අර කාම ආශාවම වගේ. ඒකත් භයානක තැනකට යොමු කරවන්න පුළුවන්. ඒ නිසා මේ කාමයේදී ජයග්‍රහණයක් ලැබනවා කියන එකත් ලේසි නෑ. යමක් මම හම්බ කරනවා කියන එක ලේසි නෑ ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ සමාජයේ නමක් ඇති කර ගන්නවා කියන එක ලේසි නෑ ඒකත් ඒකට කැප කරලා තබා ගන්නා වූ මේ සමත ධ්‍යානයක් වේවා සමත භාවනාවක් වේවා සමාධියක් වේවා ඒකත් ලබා ගන්න අමාරුයි ළම ලබා ගන්න හැම කෙනාටම ඒක පිළිබඳව ආදීනව වැටෙන ගතිය ඒක නපුර වැටෙන ගතිය නෑ ඒ නිසා ඒකට කියන්න වෙනවා ඔතෙන්ද ගිහිල්ලා කාමේ යම් ආකාරයකින් අතහැරලා විවේකයක් ලබා ගත්තද ඒකට අපි කාය විවේකී කියනවා. ඊට පස්සේ මේ සමාධි භාවනාවක් කරලා යම් චිත්ත විවේකයක් ලබා ගන්නවා අපි. කාය විවේකෙ පිට ඔක්කොම චිත්ත විවේක ලැබෙන්නේ නැහැ. ලබා ගත්තට පස්සේ මේ චිත්ත විවේකයේ තුල උපදී හටගන්න ඉඩ තියෙනවා. මේක මේ සමාධිය මගේ මේක මමය මේක මගේ ආත්මය කියලා. ඒ නිසා කාමයට ඇරියා වගේ මේ ලැබෙන චිත්ත භාවනාවෙන් ලැබෙන මේ සමාධියට ඇති වෙන්න පුළුවන් මම මාගේ කියන අයිතිවාසිකම් කියන එක දිහා බලන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම කුශාග්‍ර බුද්ධිමත් හොඳටම Taman ගැන විවිචනයෙන් බලන උද්දටම ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට පමණයි නැත්නම් උග දෙනකොට ඇති වෙන අර සමාධියට ආසයිතිච්චාම හරි විකාර ගමනක් යනවා මේ කියන්නේ දැන් සිල්වතෙක් මෙයා ඒ වගේම මෙයා සමාධි අම්මට්ටමකට වඩන ලද කෙනෙක් ඉතින් ਸਰවචනාංශයේ ෂප්පුරුෂ සූත්‍රයේ විස්තර කරනවා සුත්ති මඳ හරිය විස්තර කරනවා මේ කෙනා ප්‍රථම ධානයේ ලාභීෙක් දැයි. ඉතින් මේ ප්‍රථම ධාන ලාභියා අනිත් Taman එක භාවනා කරන අයද කියනවා අනේ මේ කට්ටිය කවුරු භාවනා කරවත් මේගොල්ලන්ට ප්‍රථම ධාන ලැබෙන්නේ නැහැනේ. දැන් මං විතරයි මේක ලැබලා තියෙන්නේ. ඒ නිසා මම උසස්. අනිත් අය මට වැඩිය පහත්. කියලා අර ලැබිච්ච ප්‍රථම ධානයේ ඉස්සරහින් ධාන මේ මම උසස් කරගෙන අනුන්වයි පහත් කරගෙන මා විශාල සමාජ පරතරයක් ඇති කරගෙන මහා අවුලක් ඇති කරනවා. ඒක ඔය සමත භාවනා කරන තැන්වල මම ටික කාලයක් ඉඳලා තියෙනවා පුදුමාකාර නයි හැපි නියෝවා. එක එක එක එකනාගේ මේ තමන්ගේ මට්ටම් මේ භාවනාවේ ලැබිච්ච දේවල් අරගෙන අනික් කට්ටියට සලකන හැටි බලනකොට මේ දෙමළෙක් සිංහලෙක් එකතු වෙලා කඩුවක් කරගෙන ගහනවා ගන්නවා වගේ අර ඇති වෙච්ච මේ ධ්‍යානය මුල් කරගෙන මේ තමන් උසස් අත්තානුකම්සේදී පරම් වම්බෙහිති anu පහත් කළා සලකගෙන ඒ බණ භාවනා කළා ධ්‍යානයක් නොලැබිච්ච අය නිකන් නරපණු ඒගොල්ල තිරසන්නු මම විතරයි මම තමයි මේ ඔක්කොම කරගත්තේ කියලා බුදුසහනාසේ ඒ සීලවන්ත ප්‍රථම ධ්‍යානීලාභියාට අසත්පුරුෂයයි කියලා කියනවා සීලවන්ත ධ්‍යානලාභී අසත්පුරුෂයයි කියලා කියනවා ඒ මොකද මේ ලැබිච්ච මේ සමාධිය සමාධිය මේ ධානය තරම් නෑ කටුසය කරේ රත්තරම් බැඳා වගේ ඒකමයි කියපා. ඊට පස්සේ ආයෙ ගමනක් නෑ. ඒකම උපාදාන කරගෙන උපදි කරගෙන ඉන්න තැන හැම තැනම අවු. ඉතින් මේම කියෙද්දී මේක නාගේ දෙවෙනි ධ්‍යාන ලැබීම මේකෙම බාධායි. ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න ඇති කරගන්න. යම් කිසි කෙනෙක් හිතමු මේ දෙවෙනි පළවෙනි ධ්‍යානයේ ආනිසංස ආදීනව නිස්සරණ මේකේ හොඳ මේකේ නරක මේකෙන් ගැලවීම ගැන කල්පනා කරලා දෙවෙනි ධ්‍යානය උපයාගත්තයි කිය. එතකොට යාට පේනවා අත පළවෙනි ධ්‍යාන ලැබු කට්ටිය නම් සෑහෙන ගාණක් ඉනවා දෙවෙනි ධ්‍යාන ලැබීම මම විතරයි. කීලේ ලබා ගන්නලද දෙවෙනි ධ්‍යානය මුල් කරගෙන අත්තානොක්කන් සීටි බලම් මම බෙහෙති. මම උසස් අනික අය පහත් කියලා ඒකම ප්‍රශ්නයක් කරගන්න. එතකොට බුදුරජාණන් කියනවා මේ ශීලවන්ත වූ දෙවෙනි ධ්‍යානලාභී අසත්පුරුෂයයි කියන. වෙනම උපාධි නාමයක් දෙනවා යාර. දිගින් දිගට දිගින් දිගට රූප ධ්‍යාන අරූප ධ්‍යාන අට දක්වම බුදුරජාණන්සේ දිගින් දිගටම කියනවා යම් වෙලාවක මේ මිනිස්සයා මම දැන් දෙවෙනි ධ්‍යානෙ ලැබුවයි කියලා ඒකන මඤ්ඤණා කරන්න ගියොත් ප්‍රපංච කරන්න ගියොත් යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මේ ධානයේ ඉන්නකොට හෝ වේවා ධානයෙන් බැස් නැගිටලා ආවට පස්සේ හෝ වේවා අනේ මට විතරයි මේ දෙවෙනි ධානය හම්බුනේ ඒ නිසා මම කොහොමටත් උසස් අනිත් කට්ටිය මේ ඒ වගේ දක්ෂ කට්ටිය නෙවෙයි කියලා මඤ්ඤණා කරනවා කියනවා තණ්හාමාන දිට්ඨි සහිතව හිතනවා ඊට පස්සේ ඒකෙන් ගොඩාක් ප්‍රපංච කරනවා වාග් බහුල්‍යයට ලක් වෙනවා කෙලතොළු වෙනවා කතා කරන්න පටන් අර ගන්නවා ඒ කරන හැම වෙලාවෙම ධ්‍යානෙන් පිළියෙන යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතං ඒ ඒ කතා නිසා ඒ ඒ හිතවිලි නිසා ඒ ඒ ක්‍රියා නිසා එයා ඒ ධම්මන ධ්‍යානයෙන් පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක යනවා සාමාන්‍යයෙන් රූප ධ්‍යාන හතර අරූප ධ්‍යාන හතර දක්වම අර ලැබිච්ච රූප ධ්‍යාන වේවා අරූප ධ්‍යාන වේවා දිගටම අපේ සිංහල ගම් භාෂාවෙන් කියනවනම් කටුසය කරේ රත්තරන් බැඳලා වගේ. මේ ලැබිච්ච දේ දරන්න බෑ. ඉතින් මහා විකාර ප්‍රශ්න ඇති කරගන්න. හැබැයි තු හොඳ පින් ඇති කෙනෙක් මේ කියන්නේ දන් දීලා තියෙනවා මෙයා ශිල් රැකලා තියෙනවා මෙයා සමාධිය හරිය ගිහිලා තියෙනවා මෙයා ලැබිච්ච සමාධි භාවනාවේ ඵල එහෙම නැත්නම් ඒ ධානාංග හෝ ධාන ගුණ කියා පාණ්ඩයම නිසා තණ්හා වැඩි කරන්න උදව් කරගන්න නිසා මාන්න වැඩි කරගන්න උදව් කරන නිසා මම යවුසස් කරගන්න කටයුතු කරන නිසා සරුවචනාංශයට මේ අසත්පුරුෂ නාමය දෙන්න වෙනවා මෙයා මේ විහිං ඒක විනාශ කරගන්නවා නැත්නම් ඒකට තරම් නොවන විදිහට කටයුතු කරනවා කියන්නේ. ඉතින් ඒ බව තේරුම් ගන්න එක එක වාක්‍යයක එක එක ඡේදයක ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා එයා සත්පුරුෂයා නම් ඇත්ත තමයි ලොකු කැපකිරීමක් කරලා ගිහි ගියා පැහැදියා. ඊටසේ ලොකු ව්‍යාපාරයක් කරලා නීවරණ ටික අයින් කරලා මම ධ්‍යාන ගුණ ලබා ගත්තා. දැන් මම දෙවෙනි ධ්‍යාවේ තුන්වෙනි ධ්‍යානයේ වශයෙන් ලබනවා. මම මේක උදව් කරගෙන කෙලස් කපන තැනට මාර්ගාංග දක්වා ගෙනියන තැනට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩන තැනට බොජ්ජංග වඩන තැනට කටයුතු කරන මිසක් මේක කෑ කහලා ඇවිද ඇවිද කතා අනුන්ට කිය කියා කරන්න යනවා වෙනුවට ඒකම අනන්තරං කරිත්වා එයම ඒ දණ්ඩක් කරගෙන ඉදිරියට යන්න හදන එකනට විපස්සනා සම්මාදිට්ඨිය අවශ්‍යයි තේරුම් ගන්න මේ ලබන සමාධිය වුණත් විපස්සනා සමාධියට නැත්තම් එයා කටුස්සය කරේ රත්තරන් බැඳා වගේ මේක කිය කියා විදිනවා. ඒකට ඊට උඩ එක්කනට තේරෙනවා මේ මනුස්සයාට මේ මේ මේ தත්ත්වය ලැබුණාට තරම් ඒකට තරම්ම හැසිරෙන්න දන්නේ නැහැ. එනමුත් එයාට ඒක හැසිරෙන්න ඕනේ නම් ඒ කම්මශකතා ඥාන සම්මාදිට පාඩම් පොතේ ඒ පාඩම නැහැ. සමත සම්මාදිට පාඩම් පොතේ ඒක නැහැ. විපස්සනා සම්මාදිට පාඩම් පොත කියවන්න වෙනවා. එතකොට එයාට මේ නාම රූප ධර්ම පිළිබඳව සහ හේතුඵල ධර්ම පිළිබඳව යථාබෝධයක් ඇති වෙනවා කවුරු භාවනා කරුවත් මෙතෙන්ට આવොත් මේක ලැබෙනවා මේක මට හම්බෙච්ච එකක් නෙවෙයි හේතුඵල ධර්මයක් මෙතන තියෙන හේතු සම්පාදනය කරුවොත් ඵල ලැබෙනවා ලැබිච්ච ඵලය මම කියාගත්තොත් හේතුඵල ධර්මයට පයින් යව වෙනවා අනන්නේ විදිහට මේ වෙනදී අතර තියෙන නාම රූප සම්බන්ධතාවය හේතුඵල සම්බන්ධතාවය යම් කිසි කෙනෙකුට භාවනාවේදී ලැබෙනවා නම් ඒකට සමානට ditthi visuddhiය කියන නම සත්ත්ව විසුද්ධිය වල ditthi visuddhiය කියන නම තේරෙනවා. ඒ ඒ ditthi විසුද්ධිය ලැබුණා කියලා කියන්නේ රහත් වෙන්න තරම් ditthi සුද්ධ වෙලා නැහැ. නමුත් තමයි මේ ගමනේදී හැම වෙලාවෙම නිහතමානී වෙන්න ඕන බව, නිර්හංකාර වෙන්න ඕන බව, අහිංසක වෙන්න ඕන බව. එහෙම නැති කෙනාට කවදාකවත් මේ හේතුඵල ධර්මයක් තේරෙන්නේ නැති බව, නාම රූප පිළිබඳව ප්‍රත්‍ය තේරුම් ගන්න බැරි බව බුදුචානන්සේදී වචනයක් පාවිච්චි කරනවා ධම්මට්ඨිති කියලා වචනයක් පාවිච්චි කරනවා ඔය සංයුතනිකායේ සූත්‍රයක එයාට ඒ කියන්නේ ලැබෙන ලැබෙන සමාධිය මාන්නෙට තෘෂ්ණාවට රාග ආශාවට හේතු වෙච්ච එකනට ලැබුණට ඒකෙන් කිසිම පදනමක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙන කෙනාට, ලැබෙන්න ලැබෙන්න අහිංසක වෙන කෙනාට ඒ කෙනාට හම් වෙනවා ධර්මමය පදනමක් ධර්මයේ ස්ථිතියක් ලැබෙනවා ධම්මත්‍ත්‍ටි කියලා. ඒක සමහර විටක කියනවා ඒක භාවනා ජීවිතයේ මේ ධාම තරුණ කෙනෙක් මේ යන්තම් යන්තම් ගොඩ ගන්න යන කෙනෙක්. ආධාරණ ශිෂ්‍යයෙක්. මේ ධම්මත්‍ත්‍ටි ඥානෙ ලැබුණා නම් එයා චූලසෝතාපන්න මට්ටමක් ගැන කතා කරනවා. එයාට සෝවාන් නොවුනට සෝවාන් වීමට අවශ්‍ය කරන ගුණ ටික තියෙනවා. අර සීලය තියෙනවා දැන්. අර සමාධිය තියෙනවා. මේ සීල සමාධිය පිළිබඳව ආඩම්බර වෙන්න එපා කියන දැනුම තියෙනවා. මේක මේ මාන්නයට ගන්න එපා. මේක මම කියා ගන්න යන්න එපා. මේක තණ්හා කරන්න එපා කියන දැනුම තියෙනවනම් යර්චිල්ල සෝතාපන්න කියලා කියනවා ලද්ද ප්‍රතිත්ථිතෝ මේ ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් ලැබිච්ච කෙනෙක් කියලා කියනවා. මේ ශාසනයේ හවුහරණක් ලැබිච්ච කෙනෙක්. එහෙම නැතුව කොච්චර සීල තිබුණත් කොච්චර සමාධිය තිබුණා ඒක කියාපාන අන්ධහැර පාන කෙනාට ඒකම කඩුව ගිල්ල කෙනෙකුට වගේ. එහෙම නැත්නම් දැලිපියක් අතර ගත්ත රිලෙවෙකුට වගේ කපා ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ පාඩම හම්බ වෙයි කියලා හිතනවාද ගුරුවරයෙක් නැතුව භාවනා කරන කෙනෙකුට? කොච්චර භාවනා කරත් ඒ ලැබෙන භාවනාවේ ಗುಣ ටික ඉදිරියට යන්න නම් එnde එnde නිහතමානී වෙන්න ඕන. එන්නේ එන්නේ අහිංසක වෙන්න ඕනේ. කිරි වදින ගොයන් කරල එන්නේ එන්නේ පොළොවට බර වෙන්න ආසේ. උඩට නැමෙන උණ ගහ දැල්ල පල්ලයට හරවා ගන්න ආසේ යෝග ජීවිතය උතරින් එහාට ගෙනිනවා කියන එක ලේසි නෑ. මේ ගිහි ජීවිතේ භාවනාවේ පුදුමාකාර අංග උස්සන ගතියක් තියෙනවා. අන්ධහැර වහන ගතියක් තියෙනවා. ඉතින් ලබන ලබන එක එතන එතන නැස්ති කරගන්න. අමාරුවෙන් ලබන්නේ. නමුත් මේ කට පරිසම් කරගන්න බැරි නිසා. කවුරුත් කවුරුත් එක්ක ඉන්නකොට ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න දන්නේ නැති නිසා අnder බාන්න යනවා. ඒක මේ ඥාන පිටින් ભેදයක් නෑ. පැවිදි පැවිදි ભેදයක් නෑ. ඒ මොකද ගුරු පරපුරක නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. ගුරුරෙක් එක්ක හිටියනම් කෙනෙකුට පැහැින්නද පොඩ්ඩක් පැත්තකට යන් කියලා එයා පස්සට දානවා. ඉතින් ඒ ශිෂ්‍යයා හිතන්නේ මගේ ගුරුවරයා මට ඉරිසියයි. මට මේ ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මට දුන්නා නම් මම මේ ඔලිම්පික් ගහනවනේ මේ වෙලාවේ කියලා ඊතර ගැම්මක් එනවා. නමුත් හරියට කෙට වෙච්ච කෙල්ලෙක් කුල ගෙදරක වැවුනා නම් හැදුනා නම් පුරුසාන්තරයට යවන්නේ නැහැ. වැඩි විපත් වෙච්ච කෙල්ලේ පුරුසාන්තරයට යවන්නේ නැහැ කුල ගෙදරක වැවුනා නම්. වීදි දරුවෝ බලන්න අම්මා අප්පා නැහැ. වැඩි විපත් වෙච්ච ගමන් පුරුසාන්තරයට යනවා. හම්බෙයිද පුරුසාන්තරයට ගියාට පස්සේ ඉස්ත්‍රියාවට කුල ගෞරවයක්. ඒ වගේ භාවනා කරනකොට ඒ ලැබෙන ටික ලැබෙන ගුණ ලැබෙනකොට තාමත් ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ ඒ ගුරු පරපරට සලකගෙන අරසාවක් ලැබෙනවා කුලකාන්ත කුලගේක හැදිච්ච කුලකාන්තාවක් වෙන්න පුළුවන්. එහෙම නැතුව වැඩි විපත් වෙච්ච ගමන් පුරුසාන්තරට ගිය කෙනෙකුට වෙන්නේ කිසිසේත්ම දන්නේ නැති පෞල් ජීවිතයකට යන්න වෙනවා. එහෙම නැත්නම් අවජාතක දරුවන්ට අම්ම වෙන්න වෙනවා. ඇඟ ලෑස්ති නැහැ තව වැඩේට. බුදුමාකාර දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙතනදී මේ තියෙන විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ඒක මේ ඉතිහාස පොතේ හෝ භූගෝල පොතේ හෝ රසායන විද්‍යාව පොතේ හෝ භෞතික විද්‍යාව පොතේ කවදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. අපි ඔය දරුවන්ට අපි කොච්චර දරුවන්ට නම් හැබැයි වෙලා දිනුන්ට සමතෙවත් නැහනේ. උන්ට තියා උන්ගේ අම්මට අප්පටවත් නැහනේ. ඒ නිසා මේ බාහත්වතාව කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මොනතරම් දක්ෂ වුණත් මෙතෙන් ආවට පස්සේ මෙයා ඒ ආගම ධර්මයේ තියෙන සදාචාරයේ ගුරුකුල වාද තේරුම් අරගෙන පුළුවන් තරම් ආරක්ෂා වෙනවා කියන එක මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා අපේ අපවත්චි ලොකු සාංශය මම දැකපු නිසා. මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා බුරුවේ පණ්ඩිස්වාංශය මම දැකලා තියෙන නිසා. ඒ තරම් ගුණවත්, ඒ තරම් සිල්වන්ත, ඒ තරම් දැනුම තියෙන කවුරක්වත් නැහැ. කවදාවත් කිසිම දවසක අඳුරයක් නැහැ. වෙත පැමිණිච්ච එක්කනට හොඳ ගුණ බලලා කියලා දෙනවා මිසක් කවදාකවත් අඳුරේ නැහැ. හිතා ගන්න බෑ මේ කෑ ගහන මිනිස්සු දිහා බලනකොට ලෝකේ කිසිම ගුණයක් නැතුව අඳුරපා. ඒව ගැන වචනයක් කතා කරන්නේ නැහැ. වෙත පැමිණිච්ච කෙනාත් බලන්න හොඳට තෝරලා බලලා මෙයාට හරියයි කියලා හිතනවා නම් කියලා දෙනවා. එහෙම කියලා දෙන්න පැනලා දෙන්න උවමනාවකුත් නැහැ. ඉතින් ඒ දිහා බලනකොට තමන් ළඟ තියෙන ගුණවලට වැඩිය ඒ දෙන්නගම චරිතයෙන් මම දැකලා තියෙන එච්චරයි. මේ ජයග්‍රහණ ලබන්න වාසි ලබන්න කටයුතු කරන එක නෙවෙයි කල්පනා කරන්නේ මම මරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මොකද්ද කියන එක විතරයි කල්පනා කරන්නේ. මමත් මේ අනුන් වගේම මේ ගෝලිය ගොඩක් හදාගන්න, ස්ථාන ගොඩක් හදාගන්න, ලාභ සත්කාර හදාගන්න රටේ නමක් ගන්න දඟලනවාද ඊට පස්සේ මැරලා ගියාට පස්සේ අනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ නම් ලාභ සත්කාර වලට අහු වෙන්නේ නැහැ පරිස්සම් වෙලා මැරුණා කියලා නම්බු ලබන්න කටයුතු කරනවාද කියන එක පුදුම ගෞරවයක් කරනවා ඒ නිසා ශිෂ්‍යයන්ට හරි අමාරුයි කිසිම කෙනෙකුට එහෙම පැනලා උදව් කරන්න යන්නේ නැහැ. මේ තරම් දන්නවනම් මෙයා මේ මේ ස්වාමීන් වහන්සේලා මේ නිස්සද්දව ඉන්නේ බයටවත් එතන මේ ආදායම් බද්දෙන් නිදහස් වෙන්නවත් ඒකට නෙවෙයි මේ ಗುಣ රකින්නවා කියන එක ලීසි නෑ. ඒකට කියන්න තියෙන්නේ ಗುಣ උපයනවට වැඩිය අමාරු ಗುಣ රකින්න එක. ಗುಣ ආරක්ෂා කරගෙන ඉන්නක උත්හාන සම්පදාවට වඩා උඟාක් අමාරුයි ආරක්ක සම්පදාව. අද තියෙන ආර්ථික ක්‍රමයේ දිහා බලනකොට ප්‍රසිද්ධ සමාජයේ කිසිම එකෙකුට හම්බ කරන කිසිම එකෙකුට වියදම් පිළිබඳ හැඟීමක් නැහැ. ගියාට පස්සේ කඩේකට ගිහලා බඩු ගන්නේ සල්ලි තියනකොට ගන්නවා. ගත්තට පස්සේ ඇයි මේවා මෙච්චර ගන්නෙ මේක කොහොමද මේක අරපරසෙන් පාවිච්චි කරන්නේ කියන එක අපේ අම්මට තේරෙන තරම් අපේ අත්තම්මට තේරෙන තරම් අද ඉන්නේ එකම බයියෙකුට තේරෙන්නේ නැහැ. අර පිළිමැස්ම නැහැ. ඉතින් ඒක නිකන් කාබාසිනියක්. ගෙදර ඉන්න ගෑණිට තේරෙන්නේ නැත්නම් ආර්ථික රටගන්න කොච්චර හම්බ කරත් ඇහිදල් කුඩේට වතුරක් කියලා වගේ හැමදාම ණයට කන්නේ. ඔය ඔය ලෝකීචන ප්‍රධානම ආර්ථිකයේ දක්වන ඇමරිකාව දැන් ට්‍රිලියන් වලින් ණයයි. එක අවුරුද්දකට එච්චර ගාණක් චීනෙන් ණයට අරගෙන පුදුමාකාර සැපසේ ජීවත් වෙන. හැම ගෙදරම කාර් දෙකක් තියෙනවා. හැම ගෙදරක්ම එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ. හැබැයි අවුරුදු මෙච්චර ගානකට නෑ. ලංකාවේ අද උපදින එකේ 50000ක ණයක් වෙලා ඉඳලා තමයි ඉපදෙන්නේ. විදේශ වලට 50000ක් ණය වෙලා ඉපදින්නේ. ඉතින් මේ අනුන්ගේ මේ දේවල් කාලා උඩ දාගෙන ශෝබන කරගෙන හිටියට හම්බ කරගන්න දේ වීදම් කරන්න දන්නවනම් ඒකට අර අපි මේ භාවනා කරපු මහත්ෙක් කියනවා ABCD ආර්ථිකය දැනගන්න ඕනේ කියලා. අල බතල කොස් දෙන්න. ඊ ආර්ථිකය දන්න කෙනා කවදාකවත් වරදින අපිට රට කෑම මොකක්වත් ඕනේ නැහැ. ගෙදර තියෙන අලබතල කොස්තෙල් එක ජීවත් වෙන්න දන්නවනම් ලෙඩක් නැහැ. අපේ ආර්ථිකයේ තියෙන කුසිය පිටිපස්සේ මොනවද අපේ දරුවන්ට අපි කොළඹ පන්ති වලට යවලා උගන්වන්නේ? ඉදම් විකුණලා පිටරට යවලා මොනවද උගන්වන්නේ? ඌ ආවට පස්සේ ඌ මව් බාධාව දන්නේ නැහැ. අම්මා අප්පට තියෙන ගෞරවෙත් නැහැ. මොකද අම්මා අප්පා ඌට වඳින්න බෑ නේ. ඕන අපිට ගිහිල්ලා තියෙන වැඩ. මේ අභෞතික සම්පත්තිය ඔය මේ භෞතික ලෝකයේ ආධ්‍යාත්මික ලෝකෙත් ඔය විදිහමයි. ඒක නිසා මේ ಗುಣ වඩන කෙනා ඒක අරසා කරන්න දන්නේ නැත්නම් උඩ ඉන්න දෙයියොත් හූල්ලනවා. බ්‍රහ්මියොත් හූල්ලනවා. සත්පුරුෂයොත් හූල්ලනවා. හම්බ කරන්න දැනගත්තට පාරිභෝගිනේ දන්නේ නැහැ. මේකට කියනවා පාරිභෝගිකත්වය කියලා. කඩේකට ගියාට පස්සේ බඩු ගන්න ගියාම කිසිම සීමාවක් නැහැ. ගෙදර ඇවිල්ලා බලනකොට මොකටද ගත්තේ කියලාවත් දන්නේ ඒ ඒ වාගේ තමයි මේ අපි මේ වගේ අපි හිතමු දැන් භාවනා මධ්‍යස්ථානයේ යම් ප්‍රමාණයකට අපි සමාධියක් කරගත්තයි කියලා. ගෙදර ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් මොකද හගින්න බෑනේ. උඩල කොට උඩ තිබ්බා වගේ අරකටත් තැගිලි කරනවා මේකටත් තැගිලි කරනවා අර එකත් බලනවා මේකත් බලනවා මේ භාවනා කරපු කෙනෙක් ගතියක් නෙවෙයි තියෙන්නේ මේ අවසන් ගියාට පස්සේ කොහෙන් මේක යනවද කියලා හොයන්න බෑ ඒ කියන්නේ මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක ඉඳගෙන පරියන්කෙන් ගන්න එක නෙවෙයි ඒක සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනේ මෙවැනි භාවනා කරන කෙනෙක් මොන විදිය වචන කතා කරුවොත් තමන් උපේව සමාධිය ඊගාවට දිගට රැකෙන්නේ මොන විදිය ක්‍රියාකාරකම සම්මා කම්මන්තයක් කරන කෙනාටද උපයා ගන්න ලද සමාධිය පරියන්කේ උපයා ගන්න ලද සමාධිය ශක්මන හරහා ගිහිල්ලා ඊගා පරියන්කට ගෙනියන්න පුළුවන් වෙන්නේ මොන විදියේ ජීවන රටාවක් එහෙම නැත්නම් ජීවිකා වෘත්තියක් සම්මා ආජීවයක් තියෙන කෙනෙකුටද මේ ලැබෙන සමාධිය දරන්නේ ඒ ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනම තන්නේ කර සීලයට බලපාන නිසා සමාජයේ වැඩෙන්න වැඩෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න සමත සම්මාදිටින විපස්සනා සම්මාදිට යනකොට උත්තර නිතරම කල්පනා කරන්න ඕනේ මම මේ කතා කරන වචනය ප්‍රයෝජනෙ සලහා කතා කරන එකක්ද නැත්නම් නිකම්ම නිකම් සම්පප්පලාපද හිස්සචන කතාවකට වැටෙන්නේ මම මේ කරන ක්‍රියාව ප්‍රයෝජනෙ සලකලා කරනවද නැත්නම් සෝබනීයද අල්ලපු ගෙදරට පෙන්නද කරන්නේ නැත්නම් කට්ටිය කරන නිසා කරනවා. ඒකේ මම මේ ගත කරන ජීවිතයේ කාගැරි දේවල් කුලල් කාගෙන හුසුරා කාගෙන අසාධාරණ විදිහට වද කරගෙන හම්බ කරන හම්බ ගිරිල්ලක්ද? එහෙම නැත්නම් මම මේ බඩ රස්සාවක් කරනවා. ඉතින් අපි රජපෞල් වල නොවෙන නිසා නමුත් ලදපමණින් සතුටියක දන්නවද කියලා. ඒක ඇත්තෙම නෑ. කිසිම දැනක මේ ලදපමණින් සතුටිනවා කියලා ඒක නිසා සරුවචනාංශී දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ බණ භාවනා ජීවිතයක් ගත කරනවා නම් එහෙම නැත්නම් ඉදිරියක් යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දික්ටි ඕගහෙට අහුවෙන්නේ නැතුව සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවා සංඝයා වහන්සේ නමක් නම් ලදයම් සිවුරකින් සතුට වෙනවා ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරනවා දී කෙනෙක් නම් මේ විවිධ ගන්න ඇඳුම් අඳිනවා මිසක්කා මෝස්තරයට ඇඳුම් අදිනවා නෙවෙයි. දැන් තියෙන මෝස්තර ඔක්කොම විලි කැත්තව අයින් කරලා ඉතුරු කැල්ල විතරයි අඳින්නේ. තියෙන ඇඳුම හැම එකක්ම තියෙන්නේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ විලි ලැජ්ජ නැති කරන ඇඳුම්. හරි ගණන් එවුවා. මං යන අල්ලපු ගෙදර එක්කනම් කැමති සල්ලි දෙයි ඒකට මොකද හෙළුවේ නින්නේ. ඇදුවෙන්න ළඟ ගෙදර කට්ටියත් දෙයි ඕව තමයි අදුව මොස්තරේ ඇදගෙන ඒක තමයි අද කියන්නේ. ඉතින් මේ ලදයන් දෙකකින් සතුටු වෙලා ලදයන් දෙකකින් ಗುಣ කතා කරුවොත් අද කියන්නේ සමාජශීලී නෑ පශ්චාත්කාමි කිසිම මේ සමාජශීලී නෑ. ඒක නිකන් ම්ලේච්ඡ ගතියක් වගේ. ඒ වගේ සන්තුට්ඨෝ හෝති ඊතරීතර පින්ඩපාතේන ඊතරීතර පින්ඩපාත සන්තුට්ඨ්‍යාජ කියලා මේ පතට හම්බ වෙන දේ කාලා හිටපන්. ඒකේ ಗುಣ කතා කරපන්. පින්ඩපාත යනකොට පාත්‍රයට හම්බ වෙන එක සතුටු වෙනවා. ඒක ඒකේ තියෙන ಗುಣ කතා කරපන්. එතකොට මේ කැම දාස කෙනෙක් වගේ උදේටත් කරනවා රැයටත් කරනවා දවල්ටත් කරනවා පාටි කරනවා කතා කරනවා අරකයි මේකයි කතා කරන වෙනුවට කොච්චර වෙලා හිටිනවද කියලා බලන්න. දැන් අපි භාවනා කරනවා අපිට රැයට කතාවක් නැහැ. ඉතින් ඒක 12න් පස්සේ දිගටම භාවනා කරතයි. ගෙදර හිටියනම් මේ වෙලාවේ පොල් වගන්න ඕනේ, මේ වෙලාව හාල් කරන්න තියෙනවා. දැන් රැට කන්නේ කහබද්ද, රතුබද්ද කියලා කතා කරන්න තියෙනවා. ලිප මොලවන්න තියෙන වැඩ හොදයි. මේ කවුරක් හිතන්නේ මේ රැට කෑවට තිල් මේ නිවන් ලබන්න බැරි වෙයි කියලා. බත් කාලා කවුද මැරෙන්නේ? අපුරාල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බත්ියක් කනවා. බත්ියක් කෑවට මොකද වෙන්නේ? කොච්චරක් අපේ වැඩ පිළිවෙලට බාධා කරනවද කියලා අහාමුදුරු කී දිනක රැට කරනවද කියලා දන්නවද? ඒගොල්ලෝ කියනවා කියන මොකක් ප්‍රශ්නයක් නැහැ. දෙරෑට කරට මොකද අපය යනවයි. තේරෙන්නේ නැහැ. ඒක වෙන්නේ බුදුහාමුදුර අපිත් එක්ක පොඩි තරහක් තියෙනවා වගේ. මේ කාලවිල ඉන්නවට. නිකන් හම්බෙන දේ කාවම මොකද්ද කියලා හිතනවා. ඒත් ඒක තමයි ඒ පාලනයක් නැත්තම් සීමාවක් නැත්තම් කන ආහාරය පිළිබඳව. ඉතින් මේ මෝල් වහන්සේට පුළුවන් වේද සම්මා මේ විපස්සනා සම්මාදිටියක් ගන්න. අන්තත්වයක් තමයි ඔළුවට තියන්න ඕන. මේක තමයි ලෝකේ අපිට පෙන්වන්නේ ආද. ඒ සන්තුට්ඨෝති ඉතර ඉතර සේනාසනේ ඉතර ඉතර සේනාසන සන්තුට්ඨියද. හම්බෙච්ච චීනකේ ඉඳගෙන බණ භාවනා කරපන්. සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ කියනවා කැම ගැන කියනකොට බඩ බෙරෙන්න පිටු හතරක් පහක් කල්ැතුන අතර කළ වතුර බීපන්. ඒකට හැංග කර්මන්තයයි. කර්මන්‍යයි. එතන උදැල්ලට මිට ගහවගේ අන්තිම ඇඹුල් කේකිරියත් අතර කරගෙන ගිලලා නැගිටින්න හදන්න යන්න එපා. එතකොට ඉතින් කැපත රෝගය කියලා එකක් තියෙනවා. ඒ හැරෙන්න පෙරලෙන්න බැරුව යනවා. භාවනා කරනකොට ඉඳගෙන ඉන්නේ ගේ ධනිත් දෙක තෙමෙන්නේ නැති මට්ටමට තියෙනවා නම් ওই ටිකෙන් භාවනා කරපන්. ආච්චි ටිකවල හදා හදා ඉන්න යන්න එපා. ඒක කරන්න බෑ. ඉතින් ਉਹ කිව්වම පසුගාමී කියන කතාවක් තියෙනවා. මේ චීවර පින්ඩ පාත සීනාසන පිළිබඳ ප්‍රමාණි දන්නේ නැති කෙනාට කවදාකවත් භාවනා රාම හෝති භාවනා රතෝ පහන රාම හෝති පහන රතෝ කියලා භාවනා රාමතාවය ප්‍රහාණ රාමතාවය නෙවෙයි එන්නේ දේවල් එකතු කිරීමේ ආසාව. හදිස්සියවත් මදුනොත් කියලා සිවුරු කොට ගන්න පටන් ගන්නවා. දැනට නම් කියනවා තමයි ගින්නක් හසි ආවොත් එහෙම මොකද කරන්නේ කියලා සිවුරු කර ගන්න පටන් ගන්නවා. දැන් අද නම් කැම තියනවා තමයි හිත උදි හම්බෙද්ද නැගිලි චිංගබඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ සීනාසන එන හොඳයි තමයි. නමුත් ඉදිරියකට ඕන කියලා බැංකුවේ සල්ලි ටිකක් දාලා තියාගෙන ඉනවා. තව සීනාසනෙ ඉතින් මේව කරන්න ගියාම වෙන්නේ මොකද? භවනා රාමතා භවනා රතිය වෙනුවට පහාන රාමතා පහාන රතිය වෙනුවට සැලසුම් හදන්න පටන් ගන්නවා. ඒ කිනාට අනිවාර්යයෙන් බුදු දහම සඳහන් කරලා තියෙනවා අරතිය භාවනා සඳහා තිබිය යුතු අරතිය වෙනුවට කාම රතිය එන්න පටන් ගන්නවා. ඒකෝ මේ සමතේකුත් ලැබිච්ච කෙනෙක් මේ කතා කරන්නේ. සීලෙත් තියෙනවා සමතේ සමාධියත් හම්බෙලා තියෙනවා. නමුත් කරන වැඩපිළිවෙලේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව ගැන දන්නේ නැත්නම් ලද දෙයින් සතුටු වීම දන්නේ නැත්නම් එයා ඒ කරන හැම වැඩකින්ම රතිය පහළ වෙනවා. එයා පිටිපස්සේ සෙනගෙන්න පටන් ගන්නවා. ඒ නිසා අඳිනවා ඇඳ ඉවරලා පටන් අර ගන්නවා ව්‍යාපාර ඊට පස්සේ සිවිපස්සේ රැස් කරන්න පටන් අර ගන්නවා භාවනා කරගන්න වෙලාවක් නැහැ, රතියක් නැහැ. ඉතින් මේ මෙතනදී මේ හම්බ වෙච්ච සම්පatti දෙකක් තියෙනවා මෙතන. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියනවා, සමත සම්මාදිට්ඨිය කියනවා. බෑ විපස්සනා සම්මාදිට්ඨිය දන්නේ නැත්නම් නට පුරුසාන්තරයට ගිය වැඩි විපත්තිච්ච ළමෙක් වාගේ, ගෑනු ළමෙක් වාගේ, කාන්තාරයක් මැද වෙලියට දාපු වැල් ගැදවිල්ලෙක් වගේ පේලිලා නැහිනවා. ඉතින් ඒක ලියලා කියනවා මේ සමාජය මට සලකන්නේ මාව අමාරුවේ දැම්මා. ඒ මොකද මේ මේ සමත සම්මාදිට්ඨියෙන් විපස්සනා සම්මාදිට්ඨිය ලැබෙන ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක වෙනම පාඩම් පන්තියක්. නිකන් පේන්න තියෙනවා ලංකාවේ ඉතිහාසයේ දිහා බලනකොට පසුගිය අවුරුදු 2600ක ඉතිහාසයේ 1000ක් 1500ක් යනකම් ලංකාවේ විපස්සනා සම්මාදිට්ඨිය ලස්සනට තිබිලා තියෙනවා. මිනිස්සු හරීම නිහතමානීව ඉඳලා තියෙනවා පුළුවන් තරම් මීට වැඩියි. ඒකලියලා මේ රෝවා මහපාය සුවන්වැලි සෑය වගේ විශාල ගෙවල් හදලා තියෙනවා කිසිම වාල් සේවයක් නැතුව. මිනිස්සුනේ මොකද මේ මිනිස්සු බොහොම ඡාම් ජීවිත ගත කරලා තියෙන්නේ. පන්සල විතරයි හදන්නේ. Taman දැන් බලන්න ඕනම නටබුන් ස්ථානයක පරණ ගෙවල් වල නටබුන් තියෙනවා කියලා නෑ. මේ මිනිස්සු නිකන් පළක් හටවන්න ඉන්නවා. පන්සලයි රජමාලිගාවයි විතරයි හදන්නේ. කොයි දේ කෙරුවත් ඒකේ කරගත්ත Taman නිහතමානීව ගත කරනවා. ඊට පස්සේ මේ සුද්ධයි ලන්දේහිකාරයයි මේ පෘතුගීසිකාරයයි ඇවිල්ලා අපිට මේ පුරුදු කරපු මේ කුණුහරුප නිසා මේ බැමිණි තියාසාය වගේ ඇතිවෙච්ච දුෂ්කර தත්ත්ව නිසා අපි ළඟ තිබුණ විපස්සනා සම්මාදිට්ඨිය සම්පූර්ණයෙන් ගංගාවක් වැලි කන්දකට දී ගත්තා වගේ අපිට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය යම් ප්‍රමාණයකට රැකුණා විපස්සනා සම්මාදිට්ඨිය සම්පූර්ණව නැති වුණා දැන් බුද්ධ ආගමගේ එකක් තියෙනවා අපි ගාව gediya පිටින්ම කියනවා. හරියට ඒක බීල විහිකරෝ දබිලි කොම්බයක් වගේ. ලස්සනයි. මේ ඇතුලේ මොකුත් නැහැ. ඇතුලේ මොකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ නිස්සරණනේ හදන වෙලාව වෙනකොට ධම්මනිසන්ති ආහඳුරන්න තේරුණා මේ බුද්ධ ආගම සාසනය හදලා ගත්තට මේක හරපද්ධතියක් නැහැ. මේක අලියෙක් ගිලපු දියුල් ගෙඩියක් වගේ මේක තියෙන්නේ. ලස්සනට පේනවා. ඇතුලේ මොකුත් නැහැ. හෙව්ව හෙව්ව හැම තැනම හොයනකොට ඔය අපේ ලොකු ශාංශය හම්බෙලා 17 වැඳලා කියලා තියෙන මේ වැඩ පිළිලක් යනවා ස්වාමීන් වහන්සේ මේකට පොඩ්ඩක් උර දෙන්න ඉතල කියලා වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ කිසිම කෙනෙකුට භාවනා කරන්න ඕනෙත් නැහැ සම් විපස්සනා සම්මාදිට්ඨිය ඕනෙත් නැහැ නිවන් දකින්න පුරාජීරුව විතරයි ලංකාවේ තියෙන්නේ වැඩක් නැහැ මේකට උදගිර වැඩක් නැහැ කිය. අර අර ස්වාමීන් වහන්සේ කියලා කියලා තුනවා මම බූදලියම ඉවර කරා මම මේ කරනවා මේ වගේ වැඩක් ඔබ වහන්සේ ඕන මේකට. සාසනික වශයෙන් එන්න ඕන කියලා සම්බන්ධ කරගත්ත පස්සේ ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා. උන්වහන්සේ මේ විපස්සනා පරපුර පවත්වපු හැටි. යම් දවසක අපේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විපස්සනා කියන එක හැලුණද ඊට පස්සේ ආයේ කවදද විපස්සනාව ලංකාවේ ස්ථාපිත කරේ කියන එක ගල්ජෝ පන්දිස්වාංශ කතා කරලා කිව්ව අවසරයි ස්වාමීන් වහන්සේ මේක මැරෙන්න ඉස්සලා අපවත් වෙන්න ඉස්සලා මේක ලියලා කියන්නේ. ලෝසංගයට ඉච්චර මේක ලියන්න දෙයක් නැත්තේ නෑ. නෑ නෑ නෑ. ඊටසලු ගාන්ධිය අපත් වෙන ඉස්සලා විදසුණු පරපුර කියලා පොතක් ලියලා තිබ්බා. කොහොමද මේ නැති වෙච්ච එක යන්තම්. ඒ කියන්නේ හරියට මැරෙන්න ඕන්න මෙන්න වගේ තිබිච්ච වේලිච්ච ගහට පොඩ්ඩක් වතුර දාලා නිල්ල ගත්ත හැටි මේක. මේක 1900 ලොකු සාංශිකේ ජීවිතේ 50 ගණන් වල තමයි වෙලා තියෙන්නේ බුරුමෙන් හම්බෙච්ච පණිවිඩයක් නිසා. එතකොට උන්වහන්සේ කම්මසගත ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි ඇති කරන මේක ගණ්ඩ බලාගෙන ඉන්න කෙනෙක් වගේ ගිහිල්ලා ඒ පණිවිඩය ලැබුණාට පස්සේ අවුරුදු 25ක් මේ භූමියේ ඉඳගෙන පුළුවන් තරම් කිව්වා ගෝලය රීතිය හදන්න යන්න එපා ස්ථාන හදන්න යන්න එපා තමන්ගේ වෙලාව අරගෙන මෙන්න මේ පුළුවන් නම් මේ භාවනාව කරන්න ලෝකේ ඕන තරම් දක්ෂකම් තියන අය ඉන්නවා භාවනාවට කවුරුත් නැහැ ගිහියොත් නැහැ පැවිද්දොත් නැහැ පැවිද්ද ඔක්කොම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මරණයට මේ එහෙම නැත්තම් මේ පාංශුකූලයට පෙළ ගැහිලා ඉන්නවා බෝලිමට. කිසිම කෙනෙක් Tamange විවේකී හොයාගන්නේ නැහැ කියලා. ඒ කාලය ඇතුළත උන්වහන්සේනමක් ලංකාවේ ඉන්න බවක් කවුරක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ තමයි අහම්බෙන් මම ගිහිල්ලා බුරුමිට ගියාට පස්සේ මහා ශීසයද ස්වාමීන් වහන්සේගේ පණිවිඩේ හෘදේ වස්තුව රැකගෙන ඉන මේ පණ්ඩිස්වාංශය දැක්කට පස්සේ අර ජාතිම තමයි මට තේරුනේ නාගමාණිකයක් රකින නාගයෙක් වගේ මේ විපස්සනාව රැකගෙන ඉන්නවා. ලෝකෙන් කොච්චර දුක කෙනෙහිලි. මොකද විපස්සනාවේ ආගමක් නැහැනේ. ඒකේ බුද්ධ ආගම නැහැ. ඒක ඒකට පෙට්ට ගලවලා ගිහිල්ලා. මේකේ තියෙන්නේ ඔය ආගම කරනකොට එන මාන්නේ නැති කරපන්. පින්කම් කරනකොට එනවනේ මාන්නේ ඕක නැති කරපන්. සිල් ලකිනකොට එනවනේ මාන්නේ ඕක නැති කරපන්. සමත භාවනා කරනකොට එනවනේ මාන්නේ ඕක නැති කරපන්. ඉතින් ඒකට බැඳ ලකුල් කරනවා වගේ වැඩන්නේ. කප කප කප කප කප කප දානවා. ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා අර දෙකම තිබිලා. සමථ සමාධියේ විපස්සනා සම්මතකතා සම්මාදිට්ඨිය තිබුණාට විපස්සනා සම්මාදිට්ඨිය නැත්නම් කොතබලන් දපු නැති චෛත්‍ය රාජෙක් වගේ පූජනීය නැහැ. නේත්‍රා තිබෙ නැති බුදු පිළිමයක් වගේ ඒක පූජනීය නැහැ. මේ නේත්‍රා තිබිලා තමයි අපි කරන්නේ ආගමික ජීවිතේ මේ ධම්මටිත්‍ය කියලා නිහතමානී වෙයල්ලා අන්ධහර පාණ්ඩ යන්න එපා. ಗುಣ වඩාගෙන වහගෙන ජීවත් වෙන්න හදන එක. ඉතින් උගදෙනෙක් ඉතින් ගුණයක් හැදුවල පස්සේ ඔක පෙන්වන්න නැත්තම් මොකක්ද අප්පවගේ ඇති වැඩේ ඉතින් නිකන් තොරණක් හදලා රෙද්දකින් වහලා තිබ්බා වගේ. හරියනේ ගේමට කැතයි නේ ඔක ලයිට් දාලා විවෘත කරලා පීත්තපටියක් අවලා බෙර ගහලා හොල්මන් කරලා. ඒක පෙන්වන්නගෙන තියෙන්නේ. ඕක ටික අපි කියන්නේ සෝබනේ කියලා. සෝබනේ විතරයි අන්තිමට අඳුරේ විතරයි ඊයේ නැහැ. දැන් අද තියෙන ලංකාවේ තියෙන ආගමික කටයුතු වල අන්ධහැරේ බොහොම ජයයට යනවා. ඊයේ නෑ. ඊයේ යන්නේ දෙකම ගියා නම් ඔය අන්ධහැරේට අපි දොස් කියන්න ඕන කමක් නෑ. මේක බාහිරේ බලන්න හොඳට දැනගන්න ඕන නම් අන්‍ය ආගම් වල තියෙන විස්තරය බලන්න අන්ධහැරේ විතරක් තියන ඇතුලේ මදේ නැතුව කොච්චරක් ඒක ලෝකෙ පැතිරෙනවද කියලා. මේකද අපි ආදර්ශයට ගන්නේ. එහෙනම් තමන්ගේ ಗುಣ ටික වඩ아가න මේ ලක් අවුරුදු මේ 2600ක් ගෙනාවු උත්තම ආචාර්ය પરම්පරාව කොච්චර නිහතමානීව මේක නාගමාණික්‍යයක් අගෙන නාවික වගේ රැකගෙන ආවද අපි අපේ ශක්ති ප්‍රමාණය පුළුවන් තරම් දවස දෙවේලෙ ගුණ වඩන ගමන් වසාගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒක පළවෙනි වශයෙන්ම දකින්නේ මිනිස්යාට වැඩිය දෙයියෝ කියලා කියනවා. මිනිස්යාට දෙයියන්ට ඉස්සෙල්ලා බ්‍රහ්මයයි කියලා කියනවා. ඒක නිසා අර කියන විදිහට සන්තුට්ඨෝ හෝති iterator චීවරේ iterator චීවර සන්තුට්ඨ්‍යාච වර්ණවාදී කියලා මේ ලදයම් සිවුරකින් සතුට වෙලා ගුණ කතා කරන ගතිය තියෙනවනේ. ලදයම් ආහාරකින් සතුට වෙලා ඒකේ ගුණ කතා කරන ගතිය තියෙනවනේ. ලදයම් සේනාසනයක් කරන ගුණ කතා කරන ගතිය තියෙනවනේ. ඒ අරිවංශ සූත්‍ර දේශනාවේදී කතා කරනවා බ්‍රහ්ම රාජෝ 700ක් තම තමන්ගේ බ්‍රහ්ම විමාන වලින් එළියට ඇවිල්ලා බලනකොට මේ ලෝකේ තියෙන කෝලම් කොච්චර දේවල් තිබුණත් උන්වහන්සේලාට ඒවා එකක්වත් වැඩක් නැහැ මොකද මේ බල්ලෝ අසුචි කරනවා වගේ ඕකේ මහා ලොකු දෙයක් නැහැ. දැකලා කියනවා මේ නීල කියන රහතන් වහන්සේ නමක්. තාංශකුල රෙද්දක් අරගෙන ඇවිල්ලා වතුරේ ගැට ගහලා ඒකේ තියෙන කුණු යnderලා ඒකේ කඩ කපලා මහලා සිවුරක් අඳිනවා එතකොට එක එක ඉරියව්වට හතරේ හතරේ වැන්දලු කොච්චර දෝ පටවිලි තියෙද්දී සෝම පිටකට ගිහිල්ලා මලමිණිය වැට්ටකට දාලා පිටි කෑල්ල අරගෙන ඇවිල්ලා ඒක වතුරක දෙක දවස් හතක් බැඳලා දීලා කහට තියෙන ටික පැත්තට කපලා දාලා මේ යේ සත් යේ මේ සත්තා යේ සත්ත සත්තා 700ක්ේ බ්‍රහ්ම රාජෝ වන්දනා කරනවලු මේ නීල නැමැති මහා රහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා තවත් අර අහිංසක ප්‍රතිපදා පාංශකූල ප්‍රතිපදා රකින්නකොට දෙයයන්ට ඉස්සෙල්ලා වන්දනා කරනවලු එතකොටත් ඔය අනික් නලු නිලියෝ ඉඳදී හොලිවුඩ් තියෙන දැටි ඒ දෙයයන්ට මොනවක්වත් ඉවුව පේන්නේ නැහැ ඒ ඔක්කොම කක්කා මේ නිහතමානී ජීවිතය තමයි පේන්නේ ඒක නිසා දිව්‍ය වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසමේ නාමි ජානාමේ යම්පිනිස්සාය ජහයති. දිව්‍ය වඳිනවලු මේ ආජානීය පුරුෂයාට নমස්කාර වේවා. මේ උත්තම පුරුෂයාට নমස්කාර වේවා. එයා භාවනා කරන්නේ ඇයි කියලා එයාවත් දන්නේ නැහැ. මේ අන්ධහර පාන්න ප්‍රථම ධානය ලබන්න ධ්‍යාන මාර්ගඵල ලබන්න නෙවෙයි. භාවනා කරන්නේ කරන්න ඕනේ කියනවා. කරනවා අරක නොලැබේවා කියලා ප්‍රශ්නකුත් නැහැ. ලැබිච්ච එක අන්ධහර පෑමකුත් නැහැ. ඒ කරන කෙනාට යම් තැනක යම් වෙලාවක කාට හරි මේ කියන විපස්සනා ඥාන සම්මාදිටිය ඇති වුණා නම් තේරෙන්න පටන් අර ගන්නවා මදු මුළු සංසාරේ කවදාකවත් මම මේ තරම් මේ ධර්මයට අපකප වෙලා නිහතමානීව ඉඳලා නැහැ. ලැබෙන හැම දෙයකම මම කරලා තියෙන අධහැර පාන එක. ඇසුරු කරලා තියෙන අධහැර පාන්නෝ. ඒක නිසා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ තියෙන මේ ආර්ය වංශ ප්‍රතිපදාවට එකතු වෙලා අන්ධහැර පාන්න එපා. ධාම භාවනා පටන් ගත්තේ නැති කෙනෙකුටත් වැඩිය නිහතමානී වෙලා මේ කටයුතු කරගෙන යන්න ගත්තොත් මැස්සෙක්ගෙන් කරදරයක් නැහැ. හුළඟකින්වත් කරදරයක් නැහැ. කරදර එනවනම් අමනකම නිසායි කියලා හිතනවා. තෘෂ්ණාව නිසායි, අවිද්‍යාව නිසායි. අපි යන පාරේ මොකක් හරි කරදරයක් වෙලා තියෙනවනම් අපේම තෘෂ්ණාව නිසායි, අපේ අවිද්‍යාව නිසායි. මේ විපස්සනා සම්මාදිතේ තෝරගත්තට පස්සේ හෙන gediya වාගේ යන ගමනේ මොකාරවත් කරදර කරන්න බෑ. ඒක මේ කවුරුත් දෙන එකක් නෙවෙයි. හරියම මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය දන්න මේ රංගපානවා නෙවෙයි. අවශ්‍ය කරන සමත සමාධිය දන්න විපස්සනා සමාධිය අත ගත්තට පස්සේ මිනිස්සුෙන් කරන දෙයක් නෑ ඊට පස්සේ. දෙවියන් කරන දෙයක්වත් නෑ, බ්‍රහ්මයන් කරන දෙයක්වත් නෑ. කඩාගෙන යන එකයි දෙන්නේ. එයාට මාර්ගඵල තියෙනවා, මාර්ග ඥාන තියෙනවා, ඵල ඥාන තියෙනවා, ලැබෙනවා. ඔය ඉල්ලන කාටවත් හම්බෙන්නේ ඉල්ලීමම නුසුදුසුකමක් වෙනවා. ඉල්ලලා ගන්න බෑ ඒක. අවශ්‍ය හේතු සම්පාදනය කරම නිහතමානීව. ඒක කිසිම තැනක මේ ඉස්කෝලේ උගන්වනවා මම දකින්නේ නැහැ මේ ලෝකෙ වටේ මම ඇවිදිනවා. උඹට කරන්න ඕන දේ කරලා කරබන් හිටපන්. ලැබෙන දේ ලැබෙයි කියන එක උගන්වන්න කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ. එහෙම දාත්තා කෙනෙක් කැමති නැහැ. කිසිම ගුරුවරෙක් නැහැ. මෙන්න මේ දේ සඳහා රණ්ඩු කරපන්. ඔබ මේ භාවනා විභාගයට ලිව්වොත් පාස් වෙන්න ඕනේ. පාස් වෙන්නේ නැහනේ. වහකනවා. කී දෙනෙක් විභාග පෙළුණයි කියලා වහකනවා. විභාගේ ඕන ප්‍රමාණයට පාස් වුණේ නැහැ කියලා ගහේ මේ මේ බෙල්ලවල දාගෙන නැහිනවලු. මොකද්ද මේ අධ්‍යාපනය කියන්නේ? ක්‍රීඩා තරඟ උගන්වන්නේ අපි ජය පරාජය බාර ගන්න. ක්‍රීඩා තරඟේ පරිවිච්චෝ දිනපෙවුම මරණ ඔලිම්පික් ගේම් වල. ටෙලිවිෂන් එකේ පෙන්නනවා. ඒ තරම් අමන ලෝකෙක කොච්චරක් අපිට බාහිරේ පේනවද මේ විපස්සනා ඥාන සම්මාදිටිය නැතිකම නිසා කුලල් කා ගන්න මේ දිනන මිනිස්සු. ඒ වගේ භාවනා කරන එක නම් මේක දැනගත්තොත් එයාට කවදා හෝ ඒ විපස්සනා ඥාන සම්මාදිටිය පහළ වෙච්චාම සෙනග දිහා බලනකොට කවුද සත්පුරුෂයා කියලා ගඳෙන් කීයයි. හැරෙනකොට කී හැකි මේ සෝබනකාරයේද අන්ධහර පාන කෙනෙක්ද? එතෙන් ಗುಣ වසාගෙන ජීවත් වෙන්නේ. ඒ වගේ මේ ආකර්ෂණීය විපස්සනා ඥාන සම්මාදිටිය තියෙන කෙනාට විපස්සනා ඥාන සම්මාදිටිය තියෙන කෙනාගේ ආකර්ෂණය අද මේ කාලේ හොඳටම ප්‍රසිද්ධයි. මොකද ඒ තරම්ම ලෝකෙ අමනයි. ලෝකෙ ප්‍රතිශාලේ රත් වෙනකන් අපි ප්‍රතිශාලේ පාවිච්චි කරනවා. පරිසරයේ දූෂණය වෙනකන් අපි පාරිභෝගිකත්වය ඇති කරන් තියෙනවා. චිත්ත දූෂණය එනකන් ලාභ සත්කාර දිගේ විදිහ අපි නටනවා. ඒ නිසා විපස්සනා ඥාන සම්මාදිටිය කියනකට වෙන පිටින් උපදේශ ආදර්ශ නරක ආදර්ශ ඕනේ ඇත්ත එක අරපු ගමන් පේනවා කවුද කොහෙද මේ දුවන්නේ කියලා. ඒ නිසා ඒ දිට්ඨිය ඇති වුණාට පස්සේ නිවන නැති වුණාට චුල්ලසෝතාපන්න තත්ත්වය කියලා කියනවා සෝවාන් වුණා වගේ. කවදාකවත් වරද්දන්නේ යා වෙලාවට බණ භාවනා ටික කරගන්නවා නොලබුණයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ මේ භාවනා කරා කියන සතුට විතරයි තියෙන්නේ ප්‍රතිඵල අපේක්ෂා කරන සතුටක් නැහැ ඒ සතුට තුච්චයි පාහරයි නීචයි අමනයි වලක්කයි ඉතින් කාටද පුළුවන් මේ අම්මා අප්පත් දාලා ඇවිල්ලා වස්තු භෝගයක් දාලා ඇවිල්ලා ප්‍රතිඵල අපේක්ෂා නොකර හරියට වෙලාවට බණ භාවනා කරන්න පුළුවන් වෙන්න පොලිෂන්මක් කියලා හිතනවා. ඒකෙත් ලේසි වැඩක් නෙවෙයි. ඒක ගුරුවරයාට කියන මම මෙච්චර කාල භාවනා කරමුට තාම පළවෙනි ධ්‍යානයක්වත් නැහැ. මම යනවා යන්නේ. මං ඊගාව එකට ගිහලා පළවෙනි ධ්‍යානෙ ගන්න හදනවා කිය. එතන වාඩි වෙනකොට හිතන්නේ අද නම් දෙඤ්ඤම් අද නම් නැගිටින්නේ ඕවන් වෙලාවම තමයි කියලා. ඉතින් ඉඳගෙන තටමන තටමන තටමන කියන බෙල්ල ටිකක් අමාරුයි සුවඳ භාවනා කරන කොන්ද ටිකක් අමාරුයි සුවඳ ගන්න මොකද වලිගය හපන්නේ ඉඳලා තියෙන්නේ. ඉතින් වලිගය හපනකොට විදිහට භාවනාකාරයෙන් මේ බලාපොරොත්තු සහ කමඨං සුද්ධ කරනකොට තියෙන දේවල් බලනකොට පේනවා මේ ආදීන්ද මේ විපස්සනා සම්මාදිටික හුලඟක්වත් හුලඟක්වත් ඇදිලා නැහැ. වැඩිලා නැති නිසා ගත යුත්ත දන්නේ අහල යුත්ත දන්නේ අල්ලුවොත් අල්ලන්නේ වැරදි ටික. අල්ලුවොත් අල්ලන්නේ සමාධිය අල්ලනවා. මට මට සමාධිය නැති වුණානේ සෝවාන්ස කොහොමද සෝවාන්ස සමාධිය ගන්න කියලා මේ ඇවිල්ලා අඬාව ගන්න. මේක නිසා ඒ මූලික කමඨාන උපදේශ පන්ති පළවෙනි වාක්‍යෙම කියනවා මේ සමාධි කඩයක් නෙවෙයි. මේක සතිය වඩන්නයි තියෙන්නේ. සමාධිය තියෙනකොට තියෙන බව දන්නවනම් ඒකත් සතිය. සමාධිය නැතිකොට නැති බව දන්නවා ඒකත් සතිය. ඒ නිසා අපිට සමාධිය ගැන වගේ විස්තරයක් නැහැ. සතිය තියෙනවා නම් කියන්නේ කිව්වට එක්කිනෙකුට ඔක්කත් ඇහින්නේ නැහැ නේද? දිගටම ප්‍රශ්න කියවන කියවලා බලන්න ඒ කමටහන් සුද්ධ කරනකොට ඔය හැම ආందోලනයක්ම ඔය හැම කනපින්දම් ගැහිල්ලක්ම හැම ලයේ අත් ගහගෙන අඬන්නේ මේ සමාධිය නැති වෙලා. සමාධිය ලැබුණා නම් සක්විති. මේක ඉක්මවල ගියේ විපස්සනා සම්මාදිතේ ආපු එක නර බුදුරජාණන් වහන්සේට නෙවෙයි ඒක බුදුරජාණන් දෙන නම් නාමය තමයි ධම්මට්ඨිති ඥානෙ. එයාට ධර්මයේ සරණ තියෙනවා දැන්. තාම වැඩ ඉවර නෑ දන්නවා. අටුවාචාර්ය වංශ දෙන නම තමයි චුල්ලසෝතාපන්නෝ නියතගතිකෝ සම්බෝධි පරායනෝ. එයා කදාතයට අපායට යන්නේ නිවනටමයි යන්නේ. ගතිය නියතයි. නිසා ඒක රකින්න ඕන. ඒසයි යම් කිසි කෙනෙකුට මේ විපස්සනා සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ එක චිත්තක්ෂණයක් අහක යන්නේ. උදේ නැගිටපු වෙලාවේ හැන්ද වෙනකම් බලන්නේ ඇති කරගත්ත සම්මාසතිය දිගට පවත්වන එක මිසක් මොනම මැජික් එකක්වත් බලාපොරොත්තු වෙන්නේ මොනම අතිරේක ලාභයක්වත් බලාපොරොත්තු වෙන්නේ මොනම අහම්බෙකින්වත් දිනයි කියලා බලාපොරොත්තුවක් නැහැ සම්පාදනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ නිකන් මල් මාලයකට මල මල අමුණන්න වගේ කරන කරන හැම අත්දැකීමක් මෙයාට පොරොදමත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මානසිකත්වයේ තියෙන කෙනාට විතරයි මාර්ග ඥානයක් පහළ වෙන්නේ. එහෙම නැතුව මේ අරක දීපම් මේක දීපම් කියලා ගහ බැන ගන්න ඉල්ලුම සැපීම නීතිය ඉල්ලුම සැපීම න්‍යායය තියෙනකන් කෘතඥ තමයි. කවදා හෝ මේක ඉක්මවන්නේ අමාරුයි. ඒක අමාරුයි. ඒ කියන්නේ අපි ඉහළට නගින්න යම් ආධාරකයක් ගත්තා නම් ඉහළ නගින්න යම් ඉනිමකක් ගත්තා නම් ඒ ඉනිමකට පයින් ගන්නවා. එයින් කවුද කැමති ඉනිමකට පයින් ගන්න? මේ යට තියෙන චිත්‍රය දැකලා තියෙනවද දන්නේ නැහැ මේගොල්ලෝ. ඉනිමකට පයින් ගාලා තියෙන චිත්‍රයක් අඳලා තියෙන ලොකෝට මුළු බිල්ඩින් එකම කැඩුවට ඒක කැඩුවේ නෑ අපි. මොකද නිස්සාරණවණේ කියන්නේ පාහර තනක්. උඩට නගින්න උදව් කරන ඉනිමකට පයින් ගන්න තනක්. ඉතින් කට්ටිය හිතන්නේ ಗುಣමකොයි කියලා. ඉනි වගේ වැදුරා නම් ඉනි වගේ දිගේ පල්ලෙහාට විතරයි එන්න පුළුවන්. උඩටම ගියාට පස්සේ ඉනි වගේ අල්ලගත්තොත් පල්ලෙහාට තමයි එන්න පුළුවන්. ඒකට පයින් ගැහුවා නම් මේක කරන්න දෙයක් නැහැ උඩට වෙලා හිටපන්. දැන් මේ භාවනා කරන්න එන අය ගෙදර ඉඳලා එනකොට ගිහිල්ලා එන්නම් කියලානේ ඉන්නේ නේ. ඔක්කොම ගෙදර ඉන්නේ අපි එහෙනම් භාවනා කරන්න යනවා ගිහිල්ලා එන්නම්. කියන්නේ ෂුවර් ආපහු එනවා. ඇයි කියලානේ එන්නේ. යන්යන් කියලා ඉන්න ගියාම හරිම කාලා කන්නේ කියලා නේ කියන්නේ. මම යන්නම් කියන එක සාමාන්‍ය ගම් වල කියන්න දෙන්නේ නැහැ. ගියොත් එහෙම කාලා කන්නේ මොකද මේ එකයි මැරිලම කැඳි ගෑවිලා යන්න යන්නේ. ඒ නිසා යන්නම් කියලා කියන්නේ. ඉහිල්ලා එන්න නැහැ. ආ හොඳයි හොඳයි. ඒ ගිහිල්ලා එන්න තමයි. ඒ කියන එක නාඩගියේ ගමන පින්ම හම්බුනාට පණින්න බෑ. ඒ පණින්න ලෑස්ති කෙනා දන්නවා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා කුල්ලූපමං ඕභික්ක වේ ධම්මං දීශිස්සාමි නිත්තරණත්තායනෝ ගහනත්තාය. මේ කොට ඉඳලා ඒ කොටට යන්න පහුරක් බැඳගන්න මිනිස්සයා කලබලයට එහෙම මේ අතුයිචි එකතු කරලා. ඒ කොට වෙන්නේ අකින් පයින් ගහන දම්බි ගහගෙන තමයි. ඒ කොට උනාට පස්සේ ඔය පහුර කරේ ධානය යන්න ඕනද කියලා අහනවා බුදුහාම. එක්කෝ ඒක ගොඩ දාපන් නැත්නම් වතුර ගහලා යන්න නෑ බං. ඒ වගේ අපි මේ ඉදිරියට ගෙනියන මේ සීලය කෘත්‍ය හමාරු වුණාට පස්සේ විමුක්තිය යන්න වෙනවා. කවුරක්වත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ සීලේ පදක්කමක් වගේ තියාන මේ මිනිකොටුන්න ගහපන් හයි කරපු මේ මිනිකොණ්ඩලක් වගේ පෙන්න පෙන්න මොනර වගේ හොල්ල හොල්ල පෙන්න පෙන්න ඉන්න ඕම් බලාපන් මගේ සීලේ කියලා ඕක තමයි කියන්නේ. යම් කිසි කෙනෙකුට සමාධියක් හම්බව ඒක කියා ගන්නවා. ඒක කෘත්‍ය හමාරනවා ඒක ඉවර කරන්න. ඊට පස්සේ විපස්සනා සම්මාදිට්ඨිය හම්බුනාට පස්සේ ඒකෙ තියෙන්නේ කෘත්‍ය හමන්න ඉවරයි. ওই විනීත රට උපමායි බුදුහාමුදුරුවෝ සත්‍යවිසුද්ධිය කියන්නේ කොසල් රජුරෝ මෙතන ඉඳලා අර නගරයට යනකොට දිග වැඩි නිසා මග තියෙනවා රත හතක් හදලා. විනීත රත බොහොම රජ කෙනෙකුට යන්නේ මේ රතෙන් ගිහලා අරකට කරනවා පස්සේ මේකත් හැල්ලා ඊගා රතේට යනවා. ඊට පස්සේ ඒකේ ඒ ටික ගියාට පස්සේ ඊගා රතේට යනවා. අපි ඉස්කෝලේ මේ තරඟ වලට කරන රිලේ රේස් එක කියලා එකක් අර මේ සමූහයකදී නිසා එතෙන්ද ගියාට පස්සේ අර රතේ අචාර්ය මොකද ඒක වෙහෙසයි. ඒක ඉවරයි. ඊගාව රතේ අලුත් එක එකට නැක ගියා. ඊගායකට ගියා. ඉතින් අන්තිමට ගිහිල්ලා ඇහුවත් එන ඔබතුමා මේ ගමන ආවේ මේ රතෙන්ද කියලා නෑ කියන්නත් බෑ, ආ කියන්නත් බෑ. මේ අන්තිමට ගියක තමයි මේ. ඒ කට උත්තර නැතුව යන මොකේ දාවේ කිව්වොත් මේකේ දාවේ. ඔව් හැබැයි නෑ. මේ කාවේ හතෙන් එකයි ඉතුරු ඔක්කොම ඇවිල්ලා තියෙන වෙන වෙන රටවල ඒකට කියන්න ලේසි නෑ. ඉතින් ඒ ප්‍රදේශය තමයි ඔය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සාපේක්ෂතාවය පටිච්ච සමුප්පාදය එකිනෙකට ආධාර කරගෙන ජීවත් වෙන ගතිය කියන එක තේරුම් ගන්න නැතුව ඒක මේ කටපාඩම් කරලා අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා කටපාඩම් කරන එකම තමයි හැබැයි ඒකේ නෙවෙයි නතර වෙන්න තියෙන්නේ මේ එක එකක් එක එකට තල්ලු කරගෙන තල්ලු කරන යන ගමනක් මේකේ තියෙන්නේ කියන එක දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවට අහු වෙනවා මේකේ දෙන්න ගියarpසේ මේක අහලනවා ඒකේ දෙන්න ගියarpසේ මේක අහලනවා මේකේ දෙන්න ගියම යන්නේ අනිත්‍ය සංඥාවක් තියෙනවා අපිට උදව් කරපු දේ උදව්ව ඉවර වෙච්ච ගමන් ඒක අතාරිනවා ඊගාවෙකට යනවා අනේ මට සමා වෙන්න මේ මුච්චර උදව් කරපෙකරට අද මේ මේ අතහරින්න වෙන කියලා එහෙම පශ්චාත්තාපයක් නැහැ. ආනේ ඒ தත්ත්වය තමයි මෙතන මේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට යාට සාමාන්‍යයෙන් අපි පොතේ කියන භාෂාවෙන් කියනවා නම් සංඛාර උපේක්ෂා ඥානය කියන එකක් පහළ වෙනවා මේ මේ සියලුම සංස්කාරයන් වෙනුවෙන්. තමන්ගේ දැනුම, තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය නැත්නම් කර පෙර කර අකුසල කර්ම, පින් කර්ම සියලු දේන් පිළිබඳ උපේක්ෂාවක් ඇති වෙන පටන් ගන්නවා. ඒක උනේ නැත්නම් මාර්ග ඥානයකට යන්නේ සියලු සංස්කාරයන් વિશે හොඳ විතරක් නෙවෙයි නරක વિશે සංස්කාර සංස්කාර වශයෙන් තේරුම් ගත්තා නම් මම හිතාමතා නොකරපු දෙයට මම මොකටද තැවෙන්නේ හිතාමතා කරා නම් තැවුනට කමන්නේ නමුත් ශික්ෂාගරු කරනවා හිතාමතා මේ පස්සේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමීත්‍යචාරය කරන්නේ. බොරු වචන කියලා වචන හිසෝචන්නේ. එහෙම නැත්නම් හිතාමතා මම අනවශ්‍ය වචන කතා කරන්නේ. හිතාමතා මම අනවශ්‍ය වැඩ කරන්න යන්නේ. කරනවා නම් කරන්නේ බඩ බඩ බඩ වීරයක් ගන්න වැඩක් විතරයි. ජීවන රටාවත් එහෙමයි කියලා කරන කෙනාට ඒ ඊට පරිබාහිර තියෙන කිසිම නොහිතා නොමතා කරන දේවල් පශ්චාත්තාප වෙන්න ඕන කමක් නැහැ. එතකොට යාර පුළුවන් මේ සංස්කාර વિશેයි උපේක්ෂා වෙනවා කියන එක. ඒක තමයි මාර්ග ඥානෙ ලබන්න ආසන්නම තියෙන එක. වෙන විදිහකට කියනවා නම් විපස්සනා ඥාන සම්මාදිට්ඨිය මෝරනකොට හොඳ නරක දෙක තියෙන්න බෑ. පින්පව් දෙක තියෙන්න බෑ. හරි වැරදි දෙක තියෙන්න බෑ. ධර්ම ධර්ම දෙක තියෙන්න බෑ. එතෙන් ඊට පස්සේ දෙකටම සමහිත අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන හිත. ඒ නිසා බුදුජානනාංශයේ මහා චත්තාරික සූත්‍රයේ දේශනා කරනවා අත්තිබික්කවේ සම්මාදිට්ඨි දුයම් සම්මාදිට්ඨින් පහම්බිකවේ දුයම් වදාමි. මහන්න මේ සම්මාදිට්ඨි යටි දෙකක් තියෙනවා. එක සම්මාදිට්ඨියක් සාසවා උපදිවේපක්කා පුඤ්ඤ භාග්‍යයක්. පින් කරන පැත්තෙන් තමයි පටන් අරගන්නේ. ආගමික පැත්තෙන් පින් කරන පින් කරගෙන යනවා. ඒක සාමාන්‍ය ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ආවට පස්සේ එහෙම නැත්නම් මේ පේන තෙක්මානෙට නිවන ආවට පස්සේ එහෙම නැත්නම් මේ තමන්ගේ ಗುಣ විශේෂම වසාගෙන ජීවත් වෙන විපස්සනා ඥාන සම්මාදිට්ඨිය ආවසි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගං. ඒක පින්පව් නෑ, උපදි නෑ, ප්‍රාර්ථනා නෑ. ඒක ආර්යයි ආශ්‍රව ධර්ම මොකුත් නැහැ ලෝකුත්තරයි කියන්නේ තමගේ සියලුම ගුණ මොනක් මොනතරම් ගුණ තිබුණත් මොනතරම් නුගුණ තිබුණත් ඒක මම කියාගන්නේ නැහැ ඒක මගේ කියාගන්නේ නැහැ මගේ ආත්මය කරගන්නේ ඒක ඒ දේ තේරුම් ගන්න බැරි බෞද්ධයාට විතරයි අනික ඕනම ආගම කෙනෙකුට කිව්වොත් තක් ගන්නකොට තියෙනවා බෞද්ධයාට විතරක් මේ Tamange හොඳ ටික අතාරින්න බෑ ඒ නිසා සුද්දෙක් කියලා තියෙනවා අපිට වඩා හොඳ වෙන්න බැරි අපේ හොඳ ටික අතාරින්න බැරි හින්දායි කියලා. අපිට වඩා හොඳ වෙන්න බැරි බාධාව තියෙන අපේ හොඳ ටික. අපි මේ හොඳ ඇතහැරියොත් වඩා හොඳ එකට යන්නේ. නමුත් අර මොකද්ද මොකද්ද බදාගත්තා වගේ ඒ තමන්ගේ හොඳ ටික අල්ලගෙන බදාගෙන ඉන්න තාක්කල් විපස්සනා ඥාන සම්මා විද්‍යාවට එන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සංඛාරූපේක්ෂ ඥානකට එන්නේ නැහැ. එයා ඒ හොඳ දැන කිය කියා ආඩම්බර වෙවි ඉන්නවා. ඊ ගාවට ඊට වඩා හොඳ එකක් තියෙන බව දන්නේත් නැහැ. මේක අතහැරියොත් ඉන්නට වැඩිය හොඳ එකක්. ඉතියාට හොඳ ටික තමයි අපිට බාධා වෙලා තියෙන ඉදිරියට යන්න. විපස්සනා ඥාන සම්මාදිට්ඨිය එනකොට ඒ හොඳ ටික විහි කරන්නේ උදේ පාන්දර විහි කරන කුණු කෙල ටික වගේ. හොඳයි තමයි මගේ එක මාම් කියන්නේ. දැහැන හොඳ මිනිස්සෙක් තමයි. ඔය කියාපාරි කැටි ගන්න ඊළඟ කරන දේ බලවන් වඩා හොඳ දේ ඉදිරි පිට හොඳ අතහැරපන්. අමාරුයි. ඒක මන් දන්නේ. මාත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් උත්සාහ කරන්නේ මේ තියෙන හොඳ ටික සීරම අයින් කරලා වඩා හොඳ දෙයට පොඩ්ඩක් විවෘත කරගන්න බෑ. හොඳ කියන එක කළ හොඳ පස්සෙන් එළවනෝ කියන කතාවක් අහලා තියෙනවා. නරි බෑනයි කියන කොහොමද එහෙම එකක් තියෙනවා. තමන්ගේ කළ හොඳ වශයෙන් ගෙලවනවා කියන එක සාමාන්‍ය කතාවක්. අර කෙල්ලෙක් අම්මත් එක්ක දර කරන්න ගියාට පස්සේ ඒ කෙල්ලක තියෙන දාංගලේ නිසා ඒකල දර කඩන්නෙත් නෑ අරලන් දෙලි වුණා මේලන් දෙලි වුණා අම්මා කියනවා මේ කෙල මේ දර ටික හොයාගන්න යන්න කැලෙන් එළියට කියලා අර කිනේ කැලේ නැත්නම් අනේ තෝ දීටි දෙන්න වැඩින්න තියෙන නදියෙකුට කියලා කියන. ඉතින් ළඟ ඉන්න නදියෙක් කියනවා යකෝ හරි තමයි කෙල්ලෙක් මට දෙන්න හදනවා කියලා මඟුල් ජෝඩු කතා කරනවා. ඊළඟ කියනවා අම්මට කියනවා කැලේ දි කිව්වේ මේක දෙන්න වටින්න නදියෙකුට කියලා. මම තමයි මට අහුනේ නිසා මට ඕනයි කිය. සංජිත කොහොම හරි جوړු කරලා දැන් මේකෙල්ල දෙන්න eBay. පොරොන්දු උපරදී ඊට පස්සේ කියනවා ආදිශේ නිසා දෙල්ල දෙන්නම් පස්සේ දෑවැද්ද දෙන්නම් කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්න දෑවැද්ද අරගෙන යනවා මොනවද ගෙනියන්නේ දෑවැද්දට? බලු තඩියෙක්. කියලා කියනවා මෙන්න දුවේ පුතේ බෑනෝ දෑවැද්ද කියලා. අයියෝ මෙච්චර දේවල් මොකටද දැන් ළම දුවකුත් දීලා තාම මොකටද දෑවැද්ද කියන්නේ නෑ නෑ ලියපංකෝ කිව්වට පස්සේ බල්ලා එළියට පැනපුවාම කැලේ දෙක වෙන්න එළවනවා නරියාව. ඉතින් අනික් කැලේ ගත්තු අහන්නේ මොකද මචං දුවන්නේ මේ කළ හොඳ පස්සෙන් එළවනවා මචං. අපිට කෙල වෙලා තියෙන අපේ හොඳ ටික තමයි. ඒක අතාරින්න වඩා හොඳ ඉන්නේ. අපිට මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබෙන්නේ නැහැ ඒ ලොකුට. ලැබුණාට පස්සේ තේරෙනවා ලොකු සංශය සඳහන් කරනවා යම් දවසක කෙනෙකුට සෝවාන් මාර්ග ඥානෙ ලැබුණා නම් එයාට තේරෙනවලු මම අද ඉඳ ගන්නකොටමත් විවෘත මනසකින් ගිහිලා තියෙන්නේ කියලා. මම මේ පරියන්කට යනකොටමත් මගේට ලෑස්තිලා තිබිලා තියෙන මම බොහොම විවෘතකමකට ලේන පරාජය දිනුවත් සමසී බාර ගන්න. හොඳ නරක පිළිබඳව මට එන්නේ මේ හොඳ දෙයක්ද නරක දෙයක්ද ඒ විවෘතකම නිසා තමයි චිත්ත වේගය හරියට වැඩ කරලා මම මාර්ගපාණේ ඥානයක් ලැබුවේ කියලා ප්‍රතිවේක්ෂා ඥානයට තේරෙනවා මම ගිහිල්ලා තියෙන සුදුසුකම් නැත මොකද්ද සුදුසුකම ලාභ අලාභ දෙකේ සමහිත යස අයස දෙකේ සමහිත සැප දුක දෙකේ සමහිත නැත්නම් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙන එකයි කම්ප වෙන්නේ නැති අදහසක් තියෙනවා නම් අපිට සාක්ෂාත් කරලා නැති වුණත් අපි කතා කරන හැම වචනයකම මේ ලාභ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන නිසානේ වචන කතා කරන්නේ අපි. එම කම්පා වෙන්නේ නැත්තම් මොකටද කාට කියන්නේ මොනව කරන්නේ? අපි නඩු කියන්නේ ආජීවාසිකම් ඉල්ලන්නේ විරෝධතා පාන්නේ මේ පරාජය බාර ගන්න නිසානේ. එච්චකම්ම ලැබෙන පරාජය විතරයි. ඒ නිසා මේ දික්තිය හරියට හදාගන්න නැතුව ඒක ඉතින් පටන් ගන්නකොට නම් කාගෙත් නැහැ ඒක ඇත්ත. නමුත් මේ තේරවාද ශාසනය කියලා කියන්නේ ඉතාම ගැඹුරු ධර්මයක් තියෙන්නේ. භාවනා කරන්න කරන්න ಗುಣ වඩන්න වඩන්න තමන් මේක දිහා බලන දෘෂ්ටි කෝණය අලුත්ුනේ නැත්තම් විපරිණාමයකටපත් උනේ නැත්තම් එකම තන දෘෂ්ටියක නම් එන්නේ ඉතින් එක තනම පල් වෙනවා මෙත් ඇහිදෙනවා කියලා වචනක් වෙනවා. දෘෂ්ටිය වෙනස් වෙනවා නම් Tamanට වෙනම ඊයේ හොඳයි කියපේක දැන් හොඳ නැහැ. ඊයේ නරකයි කියපිට දැන් හොඳයි. මේ ලස්සන පිච්ච ආනපන දැන් පේන්නේ මේ ඉස්තර මේ මේ හිතල තිබුණ මේ උණුසුම් මතිය. මේ හොඳයි කියපිට මේ නරක වෙනවා. මේ සියල්ලම බාර ගන්නවා නම් නිවන කෙනෙක් ඉතර අමාරුයි. අපි තාම තෝරනවා. අර කොහොමදයි මේක නරකයි මේක වේවා මේක නොවේවා කියලා මේ තේරුම් බේරුම් ගති නිසා භාවනාවට වැඩෙන්න ඉඩ ගන්න නැතුව යනවා. ඒ නිසා මේ දික්ටි ඕඝය කියන එක කාමයේදී අහුවෙලා නටන්න නැතිල අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මොකද මුළු ලෝකෙම ඉන්නේ කාමේ. නමුත් මේ භවෝගය කාමෝගයේ මට්ටමේදී තියෙන භවෝගයේදී මේ ඇති වෙන සමත් ධ්‍යාන විපස්සනා ධ්‍යාන අරූප ධ්‍යාන වගේ දේවල් වලට බැඳෙනවා කියන එක ලෝකෙට අදාළ නැහැ. මොකද හුඟ දෙනෙක් භාවනා කරන්නේ නැහැ. ඒක නිසා ඊට පස්සේ ditthi යෝගය කියනකොට මේ කොහොමද මුල ඉඳලා මේක හැදෙන්නේ කියලා ආරම්භක ශේෂය වශයෙන් කාටවත් හොම්මා ditthi නෑ. නමුත් භාවනා කරන්න කරන්න කරන්න කරන්න මේ ලැබෙන ලැබෙන ಗುಣ අන්තට්ටුවක් වගේ පළඳ ගන්න නැතුව නියතමානි වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් තියෙනවා පරියන්ක ඉඳගෙන භාවනා කරාට දෘෂ්ටිය වැරදිනම් ඉතින්ම තමයි කරකොල භාවනාව ගේන්නේ. ඒ නිසා මේ දෘෂ්ටි අලුත් වෙන්න නම් අඩු ගානේ කියනවා මේ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානය පිළිබඳව අනිත්‍ය සංඥාව ඇති කරන්නේ කියලා. මේ ඉදිරියෙන් තියාගත්ත රූපේ භාවනාවට ගත්ත අරමුණු ඕනම දෙයක් වෙන්න පුළුවන් සතිය කඩාගන්න එපා. අරක හොඳයි මේක නරකයි කියලා තේරුවොත් අපි සතිය පාවා දීලා පශ්චාත්තාපකම් ඇති කරනවා. රූපේ පිළිබඳව ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් යනකොට යාට තේරෙනකොට වේදනාව එනවා. මේ හොඳ වේදනාව නරක වේදනාව කියලා දුක්ඛ වේදනාව අදුක්ඛ සුඛ වේදනාව කියලා සැලෙන්නේ නැතුව පුළුවන් තරම් වේදනාව વિશેයි භවනා පරියන්ක කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ වේදනාව වෙනස් වෙනවා අන්තිම චපලයි ඕනම දුක් වේදනාවක් සැප වේදනාවක් වෙන්න පුළුවන් ඕනම සැප වේදනාවක් දුක් වේදනාවක් වෙන්න පුළුවන් ධෞර්ත්‍යයෙන් කියලා පිළිගන්නේ නැහැ නමුත් කියනවා මවක් කුලකාන්තාවක් ප්‍රසූත වේදනාව ලෝකේ තියෙන අන්තිම දුක් වේදනාව නමුත් දරුවා හම්බුනාට පස්සේ ඒක සැපක් දරුවෙක් හම්බ වෙන්නේ බෑනේ ප්‍රසූත වේදනාවක් දරුවා මම දරුවා ප්‍රසූත කරපුවාම මා රාන්තික වේ අහලා විතරයි කියන්නේ මට තාම ළමයි කම්බෙලා නැහැ. මම කියන්නේ ණයට ගත් එක. හැබැයි ඉතින් මං හිතන්නේ ලබාලා හම් බබාලා හම්බෙච්ච කට්ටිය මං කියන එක බොරු කියන එකක් නැහැ. ඒකෙදී අපි කොහොම ගෙදිලි ගන්නවා. කිඳිලි ගෑවෙනවා. නමුත් ඊගාටත් බබෙක් හම්බෙනවා. ඒ හැරෙයි. ඒක ඉතින් අර කච්චර මාරනම් ඊගාට බබෙක් හම්බෙන්න බෑනේ. කොටි දෙන විතරලු එක සැරයක් වැදුවට පස්සේ ආයේ කොටියකට පලාට එන්න දෙන්නේ නැතුළු අල්ලපු කන්න අල්ලපු කන්න හිතත් පැටලා කනවා. ඒකිට තේරෙනවා අනිච්ච සංඥාව. අපේ අම්මන්ඩලට තේරෙන්නේ නැහැ. අපේ අම්මන්ඩලට තේරෙන්නේ දරුවන් කොච්චර වැදුවත් අතෘප්ති කරගතියක් තියෙනවා කියලා මේ රාහුල හඳුර කවිය කියලා තියෙනවා. ඉතින් ඒ දුක සැපක් වෙන නිසා අපි නැවත නැවත ළමයි හම්බෙන්නේ. අපිට ඒක මාතෘත්වය සඳහා මේක විදිනවා. අපි ඒක නම්බුවට ගන්නවා. නමුත් මේ භාවනා කරන නඳුරෙක් ආපුහම බුදු අම්මේ එන රණ්ඩු. මේ ඇහැ කෙවිනේ පොඩ්ඩක් අහන්න පටන් ගත්තොත් අම්මා එහෙම කොහොමද ස්වාමීන් වහන්සේ ඇයි ස්වාමීන් වහන්සේ බපාල වාගේ හරියට කවදාකවත් දුකක් හිතලා නැති කට්ටියයි මම මේ කාන්තාවක් සිට ඉඳලා නිදර්ශන කිව්වට පිළිවිපස්සේ කාන්තාවට වැඩි කොන්ද බණ නැහැ වේදනාව කියන්නේ මේ වගේ වෙනස් වෙන සුළු එකක් කියලා දන්නවනම් පැමිණි දුක් පැනිරහ කියන දවසේ එනකොට තමයි සිංහලෙක් වෙන්නේ කියලා හිතාගන්න. ඊට පස්සේ සංඥා ස්කන්ධේ තන්නේ ක්‍රම මිරිඟුවක් තියෙන. ඕනම දෙයක් ඕනම දෙයක් විදිහට පෙන්නලා දෙන්න පුළුවන්. මැජික්. ඒ සංස්කාර ස්කන්ධේ මේ මම ඉල්ලලා ගත්ත දේ තව ටිකකින් මට එපා වෙනවා. මේ දැන් එපා කරපු දේ තව ටිකකින් මට ඕන වෙනවා. මොනවා සංස්කරණය කරත් ප්‍රතිඵලේ නොකොට වෙන දෙයක්. විඤ්ඤාණස්කන්ධය ගැන කතා කරන දෙයක්. මේ නිසා මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් දේ බව තේරුම් ගන්න නම් අදුම ගානේ රූපේ පිළිබඳව සම්මාදිටිය ඇති වෙනවා කියලා කියන්නේ මේ අපි ඉදිරියට යන කර්මස්ථානයේ ඕනම දෙයක් වෙන්න පුළුවන් සත්‍ය කඩා ගන්න එපා. භාවනා කරනකොට ඕනම දෙයක් පේන්න පුළුවන් මොකකට කන් අතර වෙන්න එපා. ආන්න ඒක කරගෙන ගියා නම් අපිට තේරෙනවා අපි මෙතෙක්කල් භාවනාව කියලා තටමැව්වට කොච්චරක් මේ මිච්ඡාදිට්ඨි පැත්තට ගිය නැත්නම් ප්‍රඥාව වැඩි සම්මෝහගතිය තියෙනවා කියලා දැනගත්තොත් මේක යම් වෙලාවක අපි හිතන්න අනුගමන කම්මසකතා සම්මාදිට්ඨිය ඇති වෙලා කම්ම සම්මෝහේ දුරුුණයි කියලා දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න උත්සාහ කරන බෑන මොන જાතින් කිව්වත් හන්නේ ලෝකේ ඉන්න වැඩි හරියක් කර්ම පිළිගන්නේ යාට කිව්වොත් මේ කළ කළ දේ ඵලඵල දේ පිළිගන්නේ කැමති නෑ සමත සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා කිව්වොත් එහෙම දැන් ගෙදර ගිහිලා කාට හරි කියන්න බෑනේ කවුරක්වත් පිළිගන්නේ කැමති විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ තමන්ගේ ගුණ වසහාගෙන ජීවත් වෙන්න ඕන කියන එක දැනගත්තට පස්සේ කියලා දෙන්න බෑනේ. කවුරුත් පිළිගන්න කැමති නෑ. මේ නිසා තියෙන ලෝකයේ තියෙන මේ අවිද්‍යා ප්‍රදේශය අපි මේ ගත කරන රණ්ඩුවේ නම් ඒක තේරෙන්නේ නෑ. පැත්තකටලා බලනකොට බුදු කෙනෙක් කොහොම දකින්නද කියලා හිතනවා. ඒල කොච්චර අනුකම්පාවක් ඇති වෙන්න ඇති වේද කියලා හිතන මනුස්සයා කෙරෙහි අනේ කවදද මේ මිනිසුන්ට මේක තමන්තරම් කොහොමරක්වත් වැටෙන්නේ මේ ශාසනයක් තියෙනයි මනුස්සාත්ම භාවයට ලැබිච්චලා ක්ෂම සම්පත්තිය තියෙනයි සත්පුරුෂයෝ ඉන්න වෙලාවේ සද්ධර්මයේ තියෙන වෙලාවේ පැවිද්ද තියෙනයි මේකට පොඩ්ඩක් වෙලා ගනින් කියලා කිව්වහම පිළිගන්නේ කැමති නැහැ. පින් කරන්න නම් කැමති. මේ වෙලාවේ හිටියානම් ගෙදර කී දෙනෙක් මෙතන බෝධි පූජා තියෙතිය ඉදීද කියන්න බෑ මේ වෙලාව වෙනකොට ඒක ලොකු පිං මොකද වෙනමම account එක දාගන්නවා මෙච්චර මෙච්චර පිං කර කර ගන්නවා කියන. ඒත් හැම වෙලාවකම තණ්හාමාන චිත්ත මේක දිගේ එන්න තියනා නේද? නමුත් මේ භාවනා කරන්න ඇවිල්ලා එක චිත්තක්ෂණයක කයේ හිත පිහිටියොත් අර මුළු සංසාරේ පුරා කරලා සියලු කුසල් වලට මේක ලොකුයි කියලා කිව්වට කවුද පිළිගන්නේ? මුළු සංසාරේ පුරා කරන ලද සියලු කුසල් වලට වැඩිය වටිනවා එක තැනක වාඩිලා මම ඉන්න තැන ඉන්න බව දන්නේ. ඒකද කියනවා සම්මාදිට්ඨිය කියලා. විඳලා නැතුවත් නෙවෙයි පිළිගන්න අකමැතිකම බලන්න. මේක තමයි අවිජ්ජාෝගෙහි කියලා කියන්නේ. ඒ නිසා අපි හෙට වෙලා ගනිමු. අවිජ්ජාෝගෙහි කියන්නේ මොකක්ද කියලා දැනගන්න මං හිතන්නේ මේ කියපු පමණින් මේ මේ දිට්ඨි යෝගය පිළිබඳ අපි විසරතාවයටපත් උනායි කියන නමුත් මම හිතනවා පොඩ්ඩක් හරි නැවත තමන් මෙතෙක් කල් කියාගෙන බව අගයන් ආඩම්බරයන් නැවත සලකා බලන්න තරමට කාට හරි කුසල ඡන්දයක් පහළ වුණා නම් ඒකයි මම අපේක්ෂා කරන්නේ ඉන්ෂා ශීරු දිනාට මෙතෙක් මේ කරගෙන ගිය භාවනා අධ්‍යක්ීම් බණ ඇසීම් මූල ධර්ම දැනුම මතින් සම්පූර්ණ අලුත් වෙලා ආධුනිකෙක් වාගේ එන ඕනම දෙයකට මූණ දීගෙන යන්න තරම් මේ තමන්ගේම අත්දැකීම් ටික තමන්ගේම අත්වැරදි ටික උදව්පකාර වීම හරහා මේ දික්ඛි ඕගෙන් අයින් වෙලා සම්මෝහය දුරු කරගෙන සම්මාදිට්ඨිය පහළ වීම නැත්නම් ඍජු වීම දික්ඛිජු කම්ම කියලා කියන මේකට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා